මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ ධර්මදේශනාදී මතක් කරගත්ත විදිහට අපි සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉදිච්ච ඕඝ තරණ සූත්‍රය නැත්නම් මේ සැඬ වතුර ඉක්ම වීම පිළිබඳ උපමා රූපක කතාව මේ වැඩමුළුවේ මාතෘකාව වශයෙන් තියාගත්තා. ඒ ඕඝ තරණ සූත්‍රය සූත්‍ර පිටකයේ සංයුත නිකායේ ආපුරාවට ඉස්සලාම සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයක් අපි ඊයේ සාකච්ඡා කරගත්ත පරිදි ඒක ජීවිතයේ බොහෝ අවස්ථාවලට සම්බන්ධ කරන්න පුළුවන් සර්වචනාංශී වූ උපමා වශයෙන් ගෙන හරපාමි මේ Brahmacharya ජීවිතයකට අපි කොහොමද මේ ඕගතරණ සූත්‍රයෙන් දෙන රූපකය උපමාව පාවිච්චි කරන්න කියන්නේ අපි මේ වෙලා ගන්නේ මෙතනදී අර භ්‍රමචර්යාවකට එහෙම නැත්නම් පැවිදි ජීවිතයකට එහෙම නැත්නම් ජීවිතය අතහැරලා ගත කරන ජීවිතයකට උපමා කරලා පෙන්වුවාට මේක හැම තැනකදීම පරිපාලනයක් කරන කෙනෙක් අනිවාර්යයෙන්ම දත යුත්තක්. ඒක තමයි පරිපාලනය කියන්නේ. හැබැයි ඒක සම්බන්ධයෙන් හැම දිනා අතරම තියෙන පුදුමාකාර දුර්ලකමක්, පුදුමාකාර නොදැනුවත්කමක් ඒ නිසාම දෝ මනුස්ස ලෝකේ දිහා බලාන හිටපු දීර්ඝ කාලයක් පරහරපු දේවතාවෙක් සර්වචනාන්තර කතා කරනවා චිරස්සං මතපස්සාමි බොහෝ කාලයකට පස්සේ මම දකිනවා බ්‍රාහ්මණම් පරිනිබ්බුතම් මේ වගේ බරපතල කාරණාවක් කරගෙන නිවිච්ච බමුණෙක් අන අපතිත්තං අනායුවා එතුමා ඒ ද්වාම්දු කියන වචනය අනුව සූත්‍රයට පස්සේ මේ దేవතාවා දක්වන උදාන ගාතාවක් නැත්නම් සතුට ප්‍රකාශ කිරීමක් තමයි නොනැවතෙමින් නොදඟලමින් අන්පතිත්තං අනායුව තින්නන් ලෝකේ විසත්තිකම් මේ තෘෂ්ණාව විසත්තිකාවනමක මේ ලාටුව ඊතර වෙච්ච බ්‍රාහ්මණෙක් දකින මං කාලයකට පස්සේ කියලා. ඒකට අපි නම් දකින්න ජීවිතයකදී අවුරුද්දකදී එහෙම නැත්නම් මේ කාල සීමාවත් තුළ විවිධ දක්ෂකම් තියෙන ඇත්තෝ අපේ ජීවිතවල ආර්ථික දේශපාලන සමාජික වශයෙන් ඒව නැත්තම් ලාභ සත්කාර පැත්තෙන් නමුත් කිසිම කෙනෙක්ගේ සමබරභාවයක් මේ దేవතාව දැකලා නැහැ මේ මේ බුදුහාමුදුරෝ සමබර කරපු සමබර කිරීම වගේ එහෙම නැත්තම් ඊතර වෙච්ච ඊතරවිල්ල වගේ ඒ නිසායි ඒ దేవතාව ඇවිල්ලා අහන්නේ නිදුපාණි කෙලෙසද මේ සැඩ වතුර ඊතර උනේ කියලා. ඉතින් බුදුරජාණන්සේ පාවිච්චි කරන්නේ අපපතිට්ඨං අනායුහං මම එක තැන ලැග් ගත්තෙත් නෑ, නැවතුනේත් නෑ, ඕනට විදිහ දඟලන්න ගියෙත් නෑ. ඒ දීවල කපාගෙන මම ඒකටට ගියා. ඉතින් ඒ ඊයේත් අපි මතක් කරගත්ත පරිදි දේවතාවට ඒක එච්චරම ආරාර්ථය, පින්දාර්ථය තේරෙන්නේ නෑ. ඒ නිසා කියනවා මට තේරෙනවා මදි කියලා. එතකොට මේ ਸਰවචාන්සේ විස්තර විග්‍රහයක් විදිහට විවරණයක් විදිහට මතක් කරනවා යම් කලයක මම නැවතුණා නම් මම මේ වතුරේ ගිලිලා නැහිනවා. යම් වෙලාවක මම දඟලන්න ගියා නම් දීරලට ගහගෙන යනවා. මම ගිලෙන්නෙත් නැතුව, දීවලට ගහගෙන යන්නෙත් නැතුව, නැවතෙන්නෙත් නැතුව, දඟලන්නෙත් නැතුව, දීවැලේ හැටියට කපාගෙන මං ඊතර උනා කියලා. ඉතින් අපි බලන්න හදන්නේ අපි ගත කරන මේ Brahmacharya ජීවිතයක නැත්නම් මේ වගේ වැඩපිළිවෙලකදී සීල ශික්ෂාවකට මේ එකතන නතර වෙන්නේ නැති ඕනෑමට වැඩි ඉක්මන් කරන්නේ නැති පදම සමබර භාවය සමතුලිත භාවය පිරිච්ච ගතිය කොහොමද ලං කරගන්නේ ඊට පස්සේ සමාධි ජීවිතයකට නැත්නම් සමාධි ශික්ෂාවකට එහෙම නැත්නම් සමාධි අංගවලදී නැත්නම් සමාධි ශාසනයකට මේ නොදඟලමින් නොනැවතිමින් යන මේ පදම කොහොමද ගන්නේ ඒකත් ඉක්මව ගත්තට පස්සේ ප්‍රඥා ශික්ෂාවේදී විපස්සනාවේදී ආයශරයක් එනවා නතර වුණොත් ගිලිලා නැහින දඟලන්න ගියොත් ගහගෙන යන අච්චර දක්ෂ වෙලා සීලයක් හදාගෙන සමාධියක් හදාගෙන ඒ අනුව සාර්ථක වුණත් විපස්සනා පැත්තේදී වැටෙන්න ඉඩ තියෙනවා එතනදී අර මූල ධර්මෙමයි නොනවතෙමින් නොදඟලමින් යන්න ඕන නමුත් එයාට තියෙන වාසිය තමයි එයා තමන්ගේ ජීවිතයේ වශයෙන් සීලයක් සමබර කරන හැටි දන්නවා. එයාගේ තමන්ගේ ජීවිත අත්දැකීමෙන් සමාධියක් සමබර කරන හැටි දන්නවා. නමුත් විපස්සනා සමවරයේ දෙකටම වැඩිය දරුණුයි. දෙකටම වැඩිය විචිත්‍රයි. දෙකටම වැඩිය අභියෝගශීලී. නමුත් අර දෙකෙන් ආදර්ශයක් අරගෙන අර දෙකේ ආදර්ශය නැති කෙනාට වැඩිය ඉස්සරහින් ඉන්න පුළුවන් ගතියක් විපස්සනාවේ තියෙනවා. ඒක තමයි ඇත්තටම ඉතින් සාසනයේ තියෙන සාරය. නමුත් අපිට ධර්ම දේශනාවකදී ඔක්කොම ආවරණය කරන්න පුළුවන් වෙයි දන්නේ අපි ඊයේ ටිකක් සාකච්ඡා කළා මේ නොනවතමින් නොදඟලමින් කොහොමද සීලයක් රකින්නේ කියලා. ඒ මොකද අපි ඉන්නේ සම්මත ලෝකයේ. ඒ සම්මත ලෝකයේ සීලය කියලා පිළි අරගෙන තියෙන එක සීල්වන්ත ඉඳලා සීලයෙන් ප්‍රයෝජන ගත්ත ඇත්තම වර්ණගමු සීලයක් නෙවෙයි අපි ළඟ තියෙන්නේ. Taman සිල්වන්ත නැතුව අනුන්ට සිල්වන්ත කරවන්න දඟලන ලෝකෙක අපි ඉන්නේ. ඉතින් ඒක නිසා අපි මේ ලෝකේ සාර්ථක කරන්න හදනවා, සන්තෝෂ කරන්න හදනවා කියලා කියන්නේ අපේ කටයුත්ත වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. ඒ නිසා සීලයක් ගැන කතා කරන, සීලයක් ගැන දඟලන බොහෝ දෙනා දුස්සීලයි. ඒක පිළිබඳ කිසිම සැකයක් හිතන්න එපා. ඒ නිසාම සර්වචනාංශේ සඳහන් කරනවා අහං නාගෝව සංගාමේ ඡාපාතෝ පතිතං සරං අතිවාක්‍යං තිතික්ඛිසං දුස්සීලෝයි බහුජනෝ මම යුදට වැඩිච්ච යුද ඇතෙක්සේ විවිධ පැතිවලින් විහිදී එන දුන්නෙන් විහිදී එන ඊතල ඉවසා දරාගෙන සිටිනවා නැත්නම් යුද ඇතෙක් යුදට වන් නැතෙක් යුද පෙරමුණට වන් ඇතෙක් විවිධ පැතිවලින් එන ඒ ඊතල පහරවල් විදින්නාසේ මම මේ මිනිස්සෙගේ දෙහියට හැපෙන වචන ඉවසනවායි මනුෂ්‍යයන්ගේ අති වාක්‍ය, පඬිත වාක්‍ය ඉවසන්නේ මොකද ලෝකේ වැඩි දෙනේ දුස්සීලයි. සරුවච්චන් වහන්සේ සරුවච්ච වුණාට පස්සේ මේ කියන්නේ. උන්වහන්සේ කොච්චර සමාජයත් එක්ක ගැටෙන්න තු ඉන්න ගියත් සමාජයේ උන්වහන්සේත් එක්ක ගැටිච්ච එක පිරුණම් පානකම්ම තිබ්බා. මොකද ඒ වගේ ඒ ගැටෙන අශික්ෂිත කිසියම් චාරයක් නැති මේ සමාජයත් එක්ක ජීවත් වෙනකොට තමන් මේ සීලයක් මේ ලෝකේ රකින්න බෑ. මේක දුස්සීල ලෝකයක් කියලා අතහැරියොත් ගිලිලා නැහිනවා. තමන්න දුස්සීල වෙන එක කරන්න දෙයක් නැහැ. එහෙම නෙවෙයි. මම මේ මුළු ලෝකම සිල්වන්ත කරන්න හදන එක දඩමන්න ගත්තොත් ඒකාන්තෙම බෙල්ලෙම යනවා. ඒ නිසා සීමා කරගන්න තමන්ගේ සීලයට විතරයි. ඒක තමයි මේකේ ආරම්භේ. යම් වෙලාවක තමන්ට තේරෙනවා නම් මෙච්චර මේ සංකර ලෝකයේ මෙච්චර ජනගහනයක් ඉන්න ලෝකයේ සංක දුසිල්ලත් ජනගහනයක් ඉන්න ලෝකේ මම දවසින් දවස දවසින් දවස සීතල වෙන දවසින් දවස දවසින් දවස හික්මෙන දවසින් දවස දවසින් දවස සදාචාර වෙන සීලයේ පොඩිත්තක් හරි දිනු වෙනවා නම් ඒක මගේම උත්සාහය මිසක් ආ හම්බෙච්ච පරිසරෙන් හම්බෙච්ච දෙයක් නෙවෙයි මෙච්චරයි මට තියෙන්නේ. ඒක නෙවෙයි ඇත්තටම අමාරු දේ කෙනෙකුට සමාජයේ සිදුවෙන ගැහැට සමාජයේ පේන තියෙන දුක් කරදර තියා දකින්නකොට තමන් සිල්වන්ත වීම පිළිබඳව සාධාරණව හිතෙන් ඉඳ තියෙනවා. කවුරුත් එහෙම කරනවා කියන නිසා නෙවෙයි උඹ දෙනෙක් අසාධාර්ණය සිද්ධ වෙච්චාම අසාධාර්ණෙන් උත්තර දෙන්න හදනවා. මොමුත් ඥානයක් කියන කෙනා තමයි හික්මිලා වැඩියෙන් ත්‍රිවිධරත්නයේ සද්ධාව ඇති කරන බේරෙනවා. ඒක නෙවෙයි ප්‍රශ්නේ. තමන් සිල්වන්ත වෙනකොට ඒ සිල්වන්ත භාවය හංගගෙන ජීවත් වෙන්න බැරි නිසායි අද ලෝකේ ප්‍රශ්න ඇති කරගෙන තියෙන්නේ. අපි මේ සිල්වන්තකම මවා පාණ්ඩ හදනවා කියා පාණ්ඩ හදනවා. එදා පුදුමාකාර විදිහට අපිට සමාජයෙන් බැටකණ්ඩ සිද්ධ වෙනවා. ඒ මොකද මේ ಗುಣ කියාපෑමේ දුර්ලභම නිසා. සීල ගුණය කියාපාණ්ඩ හදනවා. ඔක්කොමලා සීලක් කණ්ඩ හදනවා. එතකොට වෙන්නේ මොකද්ද? මේ බුදුරජාණන් වහන්සේවත් අපේක්ෂා නොකරපු බුදු වෙලාවත් බුදුහාමුදුරන්ට කරන්න බැරි වෙච්ච දේ මේ අපි මේ සෙල්ලමට කරන්න හදනවා. අමාරු වැඩේ. ඒක නිසා දවසින් දවස කල්පනා කරලා බලන්න මෙච්චර කීවානාහන ලෝකේ මෙච්චර මායාකාරී ලෝකේ මෙච්චර චපල ලෝකේ මෙච්චර වංචනික ලෝකේ මම තිබුණට වඩා ටික ටික ටික ටික සීලයක් නගිනවනම් ඒක සූරකමක් නෙවෙයි වීරකමක් නෙවෙයි ධීරකමක් කියලා සරුවත් සංසෙ පෙන්වනවා ඒකට කියනවා අදි සීලය කියලා. තමයි යම් සීල මට්ටමක ඉඳගෙන පුළුවන් මට්ටමක. ඔක්කොට මේක මට්ටමට එන්න බෑ. මම මෙතන ඉඳගෙන මේ ඉහළ මට්ටමට මට යන්න හිත ධෛර්යය දෙනවද? කුසල ඡන්දයක් තියනවද? කරන එක පිළිබඳව මට විශ්වාසයක් තියනවද? ආදි වශයෙන් නිතරම සීලය ඉදිරියට යන්න කල්පනා කරන කෙනා සත්පුරුෂ වෙනවා නම් දුස්සීලයට පහත් කරලා කතා කරන්නේ නැහැ. දුස්සීලයට පහත් කරන එකන අනිවාර්යයෙන්ම ප්‍රශ්න ඇති කරගන්නවා. ඒකත් අශික්කිත ගතිය. සීලේ නැතිකමයි. ඒ නිසා සීලයක් රැකගෙන වසංගගන ඒ ගුණේ වසංගගන ජීවත් වෙන එක්කනාගේ සුවඳ දිවි ලෝක බ්‍රහ්මෝල වලටත් යනවා. කියාපන්න ඕනේ නැහැ. මනුෂ්‍ය ලෝකෙට විතරක් නෙවෙයි සීලය අවශ්‍ය කරන්නේ. නිසා හොඳ සීලයක් රකින්න පුළුවන් ප්‍රමාණය ඒක ගැන Taman ඇතුලෙන් සතුටු වෙන ගමන් තවත් ඒක දියුණු කරනු කරන්න හදනවා මිස සියල්ල සිල් රැකිය යුතුයි කියන අදහසට ගියොත් ඒක තමයි මේ අධික වේගෙන් යන්න ගිහිල්ලා රැළට ගහගෙන යනවා වගේ දැඩි වේසක් කරන්න වෙනවා. අත්ත කිලමතාන යෝගයකට වැටෙන්න වෙනවා ඒ කියා පාණ්ඩ ගන්න කියලා. ඊට පස්සේ අපි යමු මේ දක්ෂ වෙච්ච කෙනෙක් දැනගෙන මේ අපි කරන්නේ අසීරු වැඩක්. කරන්නේ කඹය විදින වැඩක්. අපි නැත්තම් කියනවනම් මේ සැඬදිය පහරක පීනන කෙනා තව කෙනෙක් කරටක් දාගෙන පීනන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. මේ අනික ඕන වැඩකට අපිට දෙවන්නේක් සහායකෙක් එක්ක පුළුවන් කඹේ විදිනකොට දියවැලකට වෙලා පීනනකොට දෙවන්නේක් එක බෑ. මේ බව තේරුම් අරගත්තාම Tamanda තේරෙයි ධර්මයේ ගැඹිරත්වය අපි හිතනවා නම් මම සිල් නිසා දරුවෝ සිල් රකින්න ඕනේ. මම සිල් නිසා අම්මා තාත්තා සිල් රකින්න ඕනේ. මම සිල් නිසා යාළුවෝ සිල් රකින්න ඕනේ. ඒ කියන්නේ අපිට දරා ගන්න බැරි වැඩක්. අර කියන අදි අධිවේගයක්. එතකොට අපි කොහෙන් ගසලා යනවද කියන්න බෑ. ඒ නිසා පුළුවන් තරම් මතක තියාගන්න සීලයේදී සංගව ගන්න. සීල් ගුණය සංගවගෙන ගත කරන්න. ඒකට අනන්තවත් මේ හිටපු සිල්වන්ත ස්වාමීන් වහන්සේලා අනික් අය දැනගන්නවට ඒ සීලය සංගවා ගැනීමට කරලා තියෙන උපක්‍රම ගොඩාක් අනුරාධපුර යුගයේ අට කතාවල සඳහන් වෙලා තියෙනවා. ඒ ඔක්කොම ලංකාවේ වෙච්ච ඒවා. මොකද අටුවා යුගයේ ස්වර්ණමය කාලේ ලංකාවේ තමයි බුද්ධ ධර්ම හොඳට තිබුණේ. ඒ කාලේ හිටපු ස්වාමීන් වහන්සේලා කොච්චරක් උසස් තත්ත්වවලටපත් වෙලා කිසි කෙනෙකුට දැනෙන්නේ නැති වෙන විදිහට කිසි කෙනෙකුට අඟවන්නේ නැති වෙන විදිහට ඒ සීලය ආරක්ෂා කරගෙන තියෙන්නේ ඒ සීලයේ තියෙන අති ධාවනයක් නැතුව එක තැනට ඇග් ගහෙන්නෙත් නැතුව ඒක පවත්තගෙන යන්න ඒ ආරක්ෂක විධි විධාන දන්නේ නැත්නම් උපයා ගත්තට ආරසා වෙන්නේ නැහැ. ඒ නිසා අපිට උපයන්න ලේසි සීලෙ මොකද නිකන් දෙන්නේ. ඕන තැනට ගියම පන්සිල් දෝනේ, අටසිල් දෝනේ, දසසිල් දෝනේ නිකන් හම්බ වෙනවා. නමුත් ආරසා කිරීම ප්‍රශ්න තියෙනවා. නමුත් අපි හිතමු යම් කෙනෙක් එවැනි බරසාර එවැනි භාර දූර කෘත්‍යයක් මම මගේ సంతානේ මගේ ඇතුළත මේ ශිල්පදේ ශික්ෂාව සීලේ රකින්න ඕනේ අනික රකින්න බවට උත්සාහ කරන්න ඕනේ නමුත් ඒක කිසිසේත්ම කෙලින්ම අඟවලා වැරදි දැකලා Tamange හිත නරක කරගෙන මාන්නක්කාරකම් ඇති කරගන්න නෙවෙයි. මෙන්න විදිහට කියනවා නම් සීල නිසා තණ්හාව ඇති වෙන්න දෙන්න එපා. සීල නිසා මාන්නක්කාරකම් ඇති වෙන්න දෙන්න එපා. සීල නිසා මමයට ඉස්සරහට එන්න දෙන්න එපා. ඒක අමාරුයි මොකද සීල මට්ටමේදී තණ්හා මාන දිට්ඨිය කියලා අපි හඳුනන්නේ නමුත් අපි යම් යම් කෙනෙක් ඒ විදිහට ඒ සීලයක් රැකීම නිසා හිත ආඩ්‍ය කරගෙන අලුත් කරගෙන මගේ හිත බොහෝ දෙනාගේ වගේ ශීඝ්‍ර විදියට වික්ෂිප්ත වෙන්නේ නැහැ. හිත tempatකමට කැමැති, විවේකයට කැමැති, හුදේකලාවට කැමැති. මට මේ හුදේකලා වෙලා ඉන්න වෙලාවට, tempත් වෙලා ඉන්න වෙලාවට මට පේනවා මගේ හිත මට තරම් වෙන්නේ නැති නරක කාම අදහස් පහල කරනවා තරහ ද්වේෂ අදහස් පහල කරනවා එහෙම නැත්නම් මේ දෙක යම් ප්‍රමාණයකට මාරු කරගත්ත ගමන් නිදිමතක් වෙනවා, නිින්දට වැටෙනවා. එහෙම නැත්නම් සැක උපදවනවා, නැත්නම් අතීත අනාගත ඇසුරු කරනවා. ඉතින් මේ නිසා මම මේ රකින්න සීලය අනතුරුදායකයි. කොයි වෙලාවෙ කැඩෙයිද දන්නේ ඒ නිසා මම කාය වචන දෙක විතරක් හික්වාගෙන මදි. හිතත් ටිකක් හික්ම ගන්න ඕනේ. නැත්නම් චිත්ත භාවනාවක් කරන්න ඕනේ කියලා කල්පනාවක් ආවන ඒක සිල් රකින්නගේ අනායාස ඒක නැත්තම් නයිසાર્ගික ලක්ෂණයක්. සීල කියන කෙනාට අනිවාර්යයෙන්ම හිතෙනවා මේ සීලය කය වචනෙට සීමා කරලා එකයි කෙරෙන්නේ. නමුත් ඒක yaadෙන්නේ නැහැ. yaadෙන්න හිත කීකරු කරන්න ඕනේ. ඊට යට තත්ත්ව ඒ සඳහා මේ චිත්ත භාවනාවක් කරන්න ඕනේ කියලා. ඒ චිත්ත භාවනාවට පෙළඹෙන එහෙම නැත්නම් රූප කර්මස්ථානයක් කරගෙන එහි හිත යොදවන්න හදන හැම කෙනාට මේක හරියන්නේ නැහැ. සීලේ තිබුණ පළියට සමාධියක් හරියයි කියලා සාධකයක් නැහැ. නමුත් සිල්වන්තයාට තමයි හරියනවා නම් හරියක්. ඒක කියන්න පුළුවන්. අන්න එහෙම කරගෙන යනකොට අපිට හිතමු තමන්ගේ අර සීල මට්ටමේ තිබුණ සද්ධාව මදි බව වැටහිලා සමාධි මට්ටමට සද්ධාව ඇති උනායි කියලා. සද්ධාව පිළිබඳව සමාධිය පිළිබඳව හැඟීමක් කුසල ඡන්දයක් පහළ වුණා. ඊට පස්සේ ඒ කෙනා ඒ සඳහා වීරියක් හදනවා. ඒ වීරිය ගිහිගෙන් නික්මීමට යන වීරිය නෙවෙයි. නික්මනාට පස්සේ විවේක ස්ථානයක් හොයාගෙන ඉරියව් හතරෙන් විශේෂයෙන්ම ඉඳගෙන ඉන්න ඉරියව්වට ගිහිල්ලා ඒ ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත පවත්තන්න නැත්නම් මේ කය කුඹාක් වගේ තියෙන මේ කය නැත්නම් චෛත්‍යයක් වගේ තියෙන මේ කය කය ඇතුලේ පමණක් මම හිත තියාගෙන ඉඳ උත්සාහ කරනවා මම ඉඳගෙන ඉන්න ඉරියව්වේ පමණක් හිත තියෙන චිත්තක්ෂණ කීයද තියෙන කියලා දැනගන්න උත්සාහ කරනවායි කියලා කරන ප්‍රයත්නය අපි මේ වෙලාවේ හඳුනගන චිත්ත භාවනාවක් කියලා. මෙන්න මේ චිත්ත භාවනා කරගෙන යනකොට ඊට සීලයක් රකින්නකොට තිබුණ ශ්‍රද්ධාවට වැඩි ශ්‍රද්ධාවක් අවශ්‍ය වෙනවා. මේ සද්ද ගෝසාව මැද දිගටම ඉරියව් පවත්වා. මේ කයේන වේදනා මැද මේ ඉරියව්ව දිගට පවත් ගන්න. හිතට ඉර නන්නත්තර හිතවිලි මැද මේ ඉරියව්ව පවත්තන්න ඒකට හිත ගියත් ඉරියව්වේ හිත තිබ්බත් ඒක රොස්සන්නේ හිත. හිතට ඒක රසවත් නැහැ. ඉතින් මෙන්න මෙවැනි තඩමාරෝගතියෙදී මේ සමාධිය මේ ඉරියව්ව මේ හිතේ තියෙන කීකරු ගතිය තව චිත්තක්ෂණයක් තව මොහොතක් තව විනාඩියක් කරගෙන යන්න සීල රකින්න සද්ධාව මදි. ඊට ඕනේ සමාධි මට්ටමේ සද්ධාාවක් ඕන. ඒ වගේ විතරක් නෙවෙයි ඒ ඉරියව්ව හොල්ලන්නේ නැතුව එහෙම පවත්වාගෙන යන්න වීරියක් දැන් සීලේදී තියෙන සී වීරය ගන්නේ කාය දුස්චරිත වචී දුස්චරිත නතර කරා. දැන් මෙතන මනසෙන් ඇතිවන දුස්චරිත නෙදීන්නේ. මේක නතරකරනද සමාධියේදී ඕන කරන වීරිය අවශ්‍ය කරන යමක් නොකර සිටීමට. මේ දෙක අතර විශාල වෙනසක් තියෙනවා. අපි දන් දෙනකොට සිල් ලකිනකොට එහෙම දුවනවා කතා කරනවා සංවිධානය කරනවා ක්‍රියාකාරකම් ගොඩක් තියෙන ඒවට අපි කුසල ක්‍රියා කියලා කියනවා. හැබැයි ඇත්තටම අභිධර්මයේ පස්සේ අඳුරගත්ත එකක් තමයි ක්‍රියා හිතක් කියලා කියන්නේ ක්‍රියා කරන්නේ නැති හිතකට තමයි. ක්‍රියා හිත කියලා කියන්නේ රාගෙන් ද්වේෂයෙන් මොහෙන් තොර හිතට තමයි ක්‍රියා හිත කියන්නේ. නමුත් අපි දැන් කුසල ක්‍රියා කියලා බෙර ගහනවා, නටනවා, කොඩි හොල්ලනවා, ගෙජ්ජි හොල්ලනවා වඩත් කුසල ක්‍රියා කියලා කියනවා. නමුත් කුසල ක්‍රියාවක නියම අර්ථකතන එන්නේ ඒ හිතේ රාග, ద్వේෂ, මෝහ නැති වෙනවා. ඒක නිසා සීලයක් රකින්නකොට අපි හිතාගෙන ඉන්න සම්ප්‍රදාන කුල ක්‍රියා හිතත් භාවනාවකදී අපි චිත්තක්ෂණයක් රාගයෙන් තොරව, ద్వේෂයෙන් තොරව, මෝහයෙන් තොරව පවත්තන්න යමක් නොකර සිටීමට දරන ප්‍රයත්නය ඉස්සර වතාවටම අපි ජීවිතේ සංසාරේ කරන්නේ භාවනා කරන්න වාඩි වෙලා චේතනාවක්වත් නොකර ස්වභාවයෙන් වෙන දිහා බලන්න පුළුවන් කියලා බලන්නේ. මේක විශාල වෙනසක්. මේකට හැබෑ වෙනස කියලා කියන්න පුළුවන්. ජීවිතේ කාපි උඩරට නැටුම් පාතරට නැටුම් අර නැටුම් මේ නැටුම් නැටුවට එක තැනක හෙල්ලෙන්නේ නැතු විනාඩි 5ක් ඉන්න නැටුම කවදාකවත් නපලා නැහැ. කරන්න බෑ. ඒකෙන් තමයි මිනිහ හැදිලාද කියලා දැනගන්න පුළුවන්. නැශිෂ්ඨාචාරද කියලා දැනගන්න පුළුවන්. ඒ මනස නිවිලද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ ඒකේ හැල්මේ හැලහොල්මනක් නැතුව එහෙම ඉන්න පුළුවන් ගතිය. ඉතින් මේක කාට හරි අභියෝගයක් තමයි බාරගත්ත දවසේ අපි මෙතෙක්කල් නටපු හැම නටුමක්ම බාධාවට හිතෙනවා. ඒ විනෝඩ අපිට සිද්ධ වෙනවා මුත්ත තිබ්බා වගේ, ගල් පිළිමයක් වගේ එහෙම මේ වීර්ය ජීවිතේ යොදාගත්තේ නැති එක. ඊට පස්සේ සතියක් අවශ්‍ය වෙනවා. හරියටම දුවන ASCII-කට අලපෝල් ගෙඩියක් තිබ්බා වගේ මේ නැවත නැවත වැටෙන පිට දුවන නන්නත්තර වෙන මේ හිත වෙහෙස නොබලා නැවත නැවතත් ගෙනලා අරමුණ උඩ තියාගෙන එහෙම අරමුණේම එළඹ සිටින චිත්තක්ෂණය දෙක තුන හතර මාලයකට මල්ලමුණන්න වගේ දිගට දිගට පවත්නකොට ඒ සතිය දානයක් දෙනකොට පවත්වන සතිය සීලයක් රකින්න වෙලාවට පවත්වන සතියට වැඩිය ඇඟට වදිනවා. තේරෙන්න පටන් අර ගන්නවා දානයක් දෙනකොට අපි සමහර විටක බණ අහන වෙලාවේ ඉඳගෙන පොඩ්ඩක් බණ අහනකොට මේ ඉන්න කරන දේ තේරෙනවා. හුඟක් වෙලාවට අපි ඉන්නේ මහා යුද්ධයක. මොකද සීලයක් රකින්න කියලා අපි සම්ප්‍රදාන කුල සීල් ගන්න දවසට ගියාම ක්‍රියාකාරක ගොඩක් සිද්ධ වෙනවා. Tamange ඇහැල හොල්මනක් අක්ක විනාඩියක් ඉඳ හම්බ වෙන්නේ නැහැ. පරියංගයට කියලා භාවනා කරන කෙනාට තේරෙන්න පටන් ගන්නවා මේ සතිය නැගිට්ටුවා ගත්තට පස්සේ ඒක හොඳ තනිතලා පොලොක සතපනාය කාසිය රෝල් කරනවා වගේ තනිතලා පොලොක හොඳට සමබර කරපු කරතරෝදයක් අල්ලු කරනවා වගේ වැටෙන්නේ නැතුව එහා පැත්තට යන්නේ නැතුව මේ පැත්තට යන්නේ නැතුව සතිය පවත්නකොට ඒක අර දෙකටම වැඩි අභියෝගශීලී හැබැයි ලාභදායකයි තේරෙන්න පටන් ගන්නවා ආන්නේ විදිහට සතිය පැට පටන් ගන්න එක්කනට තේිනවා දැන් භාවනාමය සතියක් තියෙනවා. දානමය සීලෙ නෙවෙයි භාවනාමය සතියක් කියලා. එතකොට යාට සති චිත්තක්ෂණය කොච්චර දුරට පවතිනවද කියන එක මත නැත්නම් සතිය ආසන්න කාරණාවක් වශයෙන් සමාධිය එන්න පටන් ගන්නවා. හොඳට මතක තියානින්න ඒ සමාධියක් අපි අපේක්ෂා කරනවා නම් කෙලින්ම විශේෂයෙන්ම සතිය ගැන දැකීමක් නැතුව ගාකලට බලාපොරොත්තු සුන්දර. ඒක ළඟා වෙන්න බැරි දෙයක්. ඒක නිකන් අහසේ මාලිකාවකට ඉනිමම් බඳිනවා වගේ වැඩක්. නමුත් සමාධිය කැමැති කෙනා කල යුත්තේ සමාධියට අවශ්‍ය ආසන්න කාරණාව එහෙම නැත්නම් හේතු සාධකය වෙන සතියට පුළුවන් තරම් උදව් කරනවා. උදව් කළා සති ධාරාව අඛණ්ඩව අචින්නව මේ පුල්ලම දිගට යනවනම් ඉතින් සමාධියක් කියන දෙයක් නෑ ඒක තමයි සමාධිය කියන්නේ. අන්න එතකොට තමයි තේරෙනවා මට ඥානයක් තියෙනවද මේ ශ්‍රද්ධාව පවත්තන්න මට ඥානයක් තියෙනවද මේ වීර්ය මේ විදිහට පවත්තන්න මට ඥානයක් තියෙනවද මේ සතිය දිගින් දිගටම පවත්තන්න මට ඥානයක් තියෙනවද මේ වෙලාවේ ලැබෙන මේ සමාධිගත తত্ত্বය සංහිඳියාව සමතය මේ අනිකුත් නන්නත්තර වෙච්ච හිතක් එක බලන කොච්චර සුවදායකද කියලා දැනගන්න ඕන ඔකට ප්‍රඥාව කියන්නේ එහෙම නැත්නම් මේ PhD එකට හරි අර විෂය මේ විෂය ලැබෙන දේවල් වලට නෙවෙයි ඒව අනුන්ට කඹරන්න කරන වැඩ. ඔක්කොම කැම්බරිලි විතරයි. අනුන්ට පහඳින වැඩ අනුන් ගන්න විවස්ථාවක් ඉගෙනගෙන අනුන්ට පහඳිනවා. කිසිම අදාළ නැහැ. මේක පැහැදිලිවම තමන්ගේ සද්ධාව සමාධි සතිය වීර්ය සමාධිය වැඩි කරනවා. මෙන්න මේ විදිහට යෝගාවචරයේකට තමන්ගේ අරමුණත් එක්ක වැඩි වැඩියෙන් ඇසුරු කරනකොට තමන්ගේ අරමුණත් එක්ක වැඩි වැඩි ආද වෙනකොට තමන්ගේ අරමුණත් එක්ක උත්සන්නව ආසන්නව ගත කරන්න පටන් ගන්නකොට ඒ යෝගාවචරය තුළ ඇතුළත මේ ඉන්ද්‍රිය ධර්ම පහ පැලවෙන්න පටන් ගන්නවා. මේ බීජයක් පොළොවට දැම්මට පස්සේ පොළවේ තෙත සාරය උරාගෙන ඒක කණු කැපිලා අංකුරයක් උඩට එන්න වගේ Taman තුල දානේ සීලේදී තිබුණාට වැඩි ශද්ධාවක් වීර්යයක්, සමාධියක්, සතියක්, ප්‍රඥාවක් හැදෙනවා. මෙන්න මේක හැදෙන වෙලාවෙදිත් මෙන්න මේ බුදුරජාණන් වහන්සේ කිව් විදිහට ඕනෑමට වැඩිය සීතල වෙන්න දෙලා, ගිනිමග්න වෙලා ගිලෙන්න යන්න දෙන්නත් එපා. ඕනෑමට වැඩිය ඉක්මන් කරන්න ගිහිල්ලා මේක අවුල් කරගන්නත් තරකයි. ඒක නිසා මේ සමාධියක් හැදීගෙන සමත භාවනා නම් ධ්‍යානයකට කිට්ටු කරනකොට නැත්නම් විපස්සනාවක නම් ක්ෂණික සමාධියට කිට්ටු වෙලා එනකොට යෝගාවචරය මේ දැක්විච්ච සමතානුග්‍රහිතය මේ කතා කරන්නේ සමතානුග්‍රහිතය අන්න එතනදී කඹය විදින කෙනෙක් වගේ මේ සමබර කිරීම මේ ලෝකේ කිසිම විශ්වවිද්‍යාලයක උගන්වන්නේ නැහැ. ඉන්න එකෙක්වත් දන්නේත් නැහැ. මොකද මේගොල්ලෝ දන්නේ මේ සමබර භාවය අවුල් කරන හැටි විතරයි. මේකෙදි විතරක් යෝගාවචරයට සිද්ධ වෙනවා ඒ සියලු ඥානයන් පාවිච්චි කරලා මේ සමබර භාවය පාවිච්චි කරන එකට කියනවා සම්පහන්සන කෘත්‍යය කියලා. තමන්ගේ හරියන භාවනාවට තමන් අනුග්‍රහ කරනවා. හොඳට හැදෙන වැඩෙන දරුවෙක්ට අනුපාලනය කරලා රැකබලා ගන්න මවක්. මම්මට බෑ දරුවා හදන්න. අම්මට පුළුවන් දරුවට හැදෙන්න ඕනේ පහසුකම් ටික දෙන්න. කිරි ටික දීලා නාවලා පිරිසිදුව තියලා ව්‍යායාම වෙන්න ඇරලා දුන්නා පස්සේ දරුවා හැදෙනවා. ආන්නේ වගේ භාවනා කරන්න යනකොට තමන්ගේ මේ භාවනාමය භ්‍රමචාරියමය නැත්තම් මේ තපස වැඩෙනකොට මේ මතුවෙන ධර්ම පහ සමබර කරන්න දන්නේ නැත්නම් එයා අස්සය පස් දිනක් බැඳගත්ත රතයක් අස්සය පස් දින පස් දිනකට දුවනවා. එතකොට මේ රතාචාර්යයට අස්සයන්ගේ පතේ පහසුරවන්න බෑ. අස්සය නානත්තර නන්නතරයි. ඉතින් එතකොට වාහනේ ඉන්න ප්‍රභූවරයාට හරි වෙහෙසක්. නමුත් යෝගාවචරය දන්නවනම් දැම්මට ආශ්‍රය පස් දිනක් පැදපු රතයක් තියෙන්නේ මම දැන් මේ ආශ්‍රය එක දිශාවට යොමු කරවන්න ඕනේ කියලා අන්න එක දිශාවට යෑමේදී ඇති වෙන සමබර භාවයට අපි සම්පහන්සන කෘත්‍ය කියලා කියන්නේ ඒ සම්පහන්සනය කරන හතරක් ක්‍රම සම්පදන්නේ සම්පහන්සනයේ කළ යුතු ක්‍රම හතරක් පසුකාලීන ආචාර්යවරු බුද්ධ දේශනා උපුටලා දක්වනවා තත්ත ජාතානන් ධම්මානං අනප අනත වත්තනට්ඨේන සම්පාංශනා කියලා. මේ භාවනා කරගෙන යනකොට පහළ වෙන මේ ශ්‍රද්ධාව භාවනා කරනකොට පහළ වෙන භාවනාවේ ප්‍රඥාවත් එක්ක සමබර කරන්න දන්නේ නැත්නම් ශ්‍රද්ධාව වැඩි වෙන්න පටන් අරගත්තොත් ඒ ගුරුවරයා පිටිපස්සේ යමින් අඬ අඬ ඉටි නටන්න පටන් අර ගන්නවා මේ තමන්ගේ ප්‍රඥාව බාල්දු කරගන්න. ප්‍රඥාව වැඩි වුණොත් මේ කියන ඔක්කොම විග්‍රහ කරන්න ගිහිල්ලා හැම දෙයක්ම රහතන් වහන්සේ නමක් විදිහට මට මේක දැනගන්න ඕන කියලා අනවශ්‍ය ප්‍රශ්න අසමින් ශ්‍රද්ධාව කඩා ගන්න. ගුරුවරට කෙරේ පැවතිය යුතු ගෞරවය නැති කර ගන්න. ධර්මයේ කෙරේ පැවතිය යුතු ගෞරවය නැති කර ගන්න. සංඝයා කෙරේ පවතින ගෞරවය නැති කර ගන්න. ඉතින් ඒකවල දැනගන්න ඕන දැන් මගේ මේ ශ්‍රද්ධාව සහ ප්‍රඥාව කියන මේ ධර්ම දෙක දැන් භාවනාදී දිගට වැඩෙනවා. මේ දෙන්න එකිනෙකා මරා ගන්නවා. මේ දෙන්නම හොඳ ධර්ම දෙකක්. ඒක මම කියන්න ඕනේ සද්ධාව සහ ප්‍රඥා කියන්නේ සෝබන චෛසික දෙක. නමුත් මේ දෙන්න එකිනෙකාට ගැළපෙන්නේ සද්ධා වැටුම ප්‍රඥාවාදීක අඩු වෙනවා. ප්‍රඥා වැඩන සද්ධා වැඩන. ඒ නිසා අධික සද්දෝ මන්ද පඤ්ඤෝ මන්ද සද්දෝ අධික පඤ්ඤෝ කියලා කියලා කියනවා. මේ ස්වභාව ගත්තොත් මේකෙන් භාගයක් සද්ධා වැඩි කරන නිසා ප්‍රඥාව මොට කරගත්ත භාගයක්. අනෙක් භාගේ ප්‍රඥා වැඩි කරන්න ඕනේ මට සද්ධා තියුණත් එකයි නැති වුණත් කියන මෙන්න මෙහෙම ජනගහනයක් ලෝකේ ඉන්නේ. ඒ වගේම තියෙන භයානක කෘත්‍යයක් දෙකම සමබර වෙච්ච එක කට්ටයක්. අටුවචාරින් වහන්සේ සඳහන් කරනවා අධික සද්දෝ මන්දපඤ්ඤෝ මන්ද සද්දෝ අධිපඤ්ඤෝ උභය පුත්තෝ කෛරාටික පක්කම් බජත්. දෙකම දන්නේ එක කෛරාටික. ඌ මේ මුළු සමාජයෙන් පාලනය කරනවා. ඌ හැබැයි නිවනට යන්නේ නැහැ. මෙන්න මෙවැනි ලෝකෙකයි මේ దేవතාව දැක්කේ බුදුරජාණන් වහන්සේ ඒක සමබර කිරීමේ ඥාණය අරගෙන කෛරාටක පැත්තට යොදන්නේ තමනුත් ලෝකයට ආදර්ශයක් වෙන්නට කටයුතු කළා ඒකට උනා. ඒක නිසා භාවනාදී පහළ වෙන මේ ශ්‍රද්ධාව පිය කරගෙන එන ගන්නවා වගේ Tamanටම හානි කර වෙන්න ඉඩ තියෙනවා. සීමා වික්ම ගියොත් ප්‍රඥාවත් එක්ක සමබර වුණේ නැත්තම්. ඇති වෙන ප්‍රඥාව සමාධිය කාබාසිනිය කරන්න ඉඩ තියෙනවා. ඔය කියන විදිහට ඕවා කරන්න ඕනේ මට භාවනා කොහොමදත් හරියනවා. ඒක නිසා සද්ධාව ඕනේ නැහැ. බුද්ධ පූජා තිබිලි ඕනේ නැහැ. වන්දනා කරන්න ඕනේ නැහැ. භාවනාවට අහවල් තැන්න යන්න අහවල් දේ කරන්න ටක් ගාලනකොට අල්ලන්න පුළුවන් කියලා අර මෙතෙක් ආපු පාරට පහරන වචන කතා වෙන්න ඉඩ තියෙනවා. භයානකයි. එනිසා මේ දෙක සමබර වෙනවා නම් තත්ත්ව ජාතානන් ධම්මානං අනතිවත්ත නට්ඨේන සම්පහන්සනා කියලා භාවනාවේදීම පැනනකින මේ ශ්‍රද්ධාව සහ ප්‍රඥාව සම්බර කරගන්න බැරි නම් මේ යෝගාවචරය එක තැන කරකවෙන්න පටන් ගන්නවා. එයාට අර ශ්‍රද්ධාව වැඩි වෙනකොට ප්‍රඥාවෙන් සම්බර කරන දන්නේ ප්‍රඥාව වැඩි වෙනකොට ශ්‍රද්ධාවෙන් සම්බර කරන දන්නේ. ඉතින් ඒක මේ කරත් දෙකක් තියෙන රෝදෙක එක කරත් රෝදයක් ලොකුයි එක පොඩි නම් ගුණාට අමාරුයි සමබරව කරත්තය දෙන්න. ගුණා වුණත් අමාරුයි. ඒක ගුණා තමයි. ඒ වගේම රතාචාර්යයටත් අමාරුයි. ඒ වෙනුවට අනිත් පැත්ත දුක් කරලා මේ පැත්ත පුංචි කරොත් යන්නේත් නැහැ. මේ දෙක සමබර වුණොත් විතරයි එකලස කියන එක ඉන්නේ. ඉතින් ඒ නිසා මේකට සතිමත් වෙන්නේ නැතුව අසීමිතව සතිය වඩන්න ගියොත් ඒක එච්චර ඥානවන්තකමක්. එතකොට දැනගන්න මේ ප්‍රඥාව කාබාසිත වෙලා ප්‍රඥාට හීන වෙලා ප්‍රඥා තුච්ච වෙලා ප්‍රඥා ගන්න දෙයක් නැති පන්ටපල ගිහිලා. නෑ මට ප්‍රඥාවයි ඕන කරන්නේ මම මේ ওই ගමේ උපාද කම්මලා වගේ නෙමෙයි මම සද්ධාවට යන්නේ නැහැ කියාගෙන යන්න පටන් අරගත්තොත් එතනත් තමන්ගේ වලිගෝඩේ ඉඳගෙන වලිගිරේ පතර දෙනවා කියන කතාවට එත පටන් ගන්නවා. මෙන්න මේ දෙක සමබර කරනවා කියන එක ලේසි නෑ. හොඳම දේ තමයි කල්යාණ මිත්‍රගේ ඇසුරේ කල්යාණ මිත්‍රයන්ගේ ආකල්ප අහලා නිතරම මේ නිහතමානීව මම මේ මේ භාවනා කරනකොට උනත් ඒ තුලින් එන සද්ධාව පවා බාහිර සාසනයට වැරදි ආදර්ශයක් දෙන්න පුළුවන්. තමන්ගේ අභ්‍යන්තර සාසනයත් අසමබර භාවය ඇති කරන්න පුළුවන්. අන්න මේ දෙක පිළිබඳව සද්ධාව වැඩි වෙච්ච කෙනා ගිලිලා නැිනවා ප්‍රඥා වැඩි වෙන කෙනා ගසාගෙන යනවා. මේ දෙකට යන්න දෙන්න. මේ දෙකට වැඩි ඊටාම සමීප සම්බන්ධකමක් තියෙනවා වීර්ය සහ සතිය සමාධිය කියන එක. මේක ඇත්තට මේ ගාතාව ඒ දෙකටයි සම්බන්ධ. ඔය පංච ඉන්ද්‍රිය ධර්මවල ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් ඊර්ය මේ සමාධියත් කියන ධර්ම හතර යුගල ධර්ම. ඒ යුගල ධර්මවලදී සමාධිය යම් වෙලාවක වැඩි වුණා නම් හිත සීතල වෙලා අයිස් පිටියට දාපු බටර් කෑල්ලක් වගේ ගුලි වෙලා වැඩ ගන්න බැරි තත්ත්වයට පත් වෙන හැම නිදි කියලා වැටෙන මට්ටමට එනවා. කොච්චරද කියනවනම් සක්මනේදී නිදි කියලා පටන් ගන්නවා. සමාධියක් තමයි. හැබැයි ලෙඩ සමාධියක්. ඒ සමාධිය කියන්නේ ලන්දක ඇල්ලක කිහිල්ල ගාවක් කරන මිනිස්සේ ඒ කිහිල් ගහට කිරිවැදීගෙන එනකොට කිහිල් ගහ ඇල්ලේ තියෙන නිසා බිම වැටිලා කිහිල් ගහ බිම යනවා ඤක් ගාලා යනවා පස්සේ තෙල් කන කුඩු වෙනවා. ඉතින් මිනිස්සු කරන්නේ දෙබලක් දෙනවා. දෙබලක් දීලා අර කිහිල් කනේ බාර කිහිල් ගහට දරා ගන්න බෑ. මේ සමතුලිත පොලෝක නෙවෙයි. සමතුලිත පොලෝක උනත් කැඩෙන්නේ. ඉතින් එතකොට කරන්නේ මුක්කු ගන්න. අන්නේ මුක්කුවට තමයි වීර්යය කියලා කියන්නේ. භාවනා කරගෙන යනකොට ඔළුව කඩා වැටෙන්න පටන් ගන්නවා. වැක්කිරෙන්න පටන් අර ගන්නවා. එතකොට යෝගාවචරය දැනගන්න ඕනේ මට මේ හොඳ දෙයක් හම්බෙලා තියෙන සමාධියක්. නමුත් ඒක වීර්යෙන් සමබර වෙලා නැහැ. වීර්යෙන් අනුග්‍රහ ලැබලා නැහැ. ඒක නිසා මම මෙතනදී සමාධියට නතු උනායි කියලා කියන්නේ එතන läගගත්තයි. ඉලිලා නැහිනවයි කියන එක. ඊට පස්සේ වීර්ය වැඩි වෙච්චාම උදුමාකාර කලබලයකට එන්න පටන් ගන්නවා හිත ඇවිස්සිච්ච මීමැසි ගුලියක් වගේ. අලු ගොඩකට ගලක් ගැහුවා වගේ මොන්නම තාරකින්වත් අරමුණක නවත්තන්න බෑ. බෑට නින්ද යන්නේ නැහැ. ඉන්න ඉරියව්වක ඉන්නත් බෑ. හැම වෙලාවෙම මේක නිකන් ඇවිස්සෙන්න පටන් ගන්නවා. ඒතර යෝගාවචර දැනගන්න දැන් වීර්ය ඕනෑ පමණ ඉක්මවලා ගිහිල්ලා. එතකොට සමාධියෙන් මේක සමතුලිතේ කරන්න ඕනේ සමබර කරන්න ඉගෙන ගන්න ඕනේ මෙන්න මේ ධර්මතා දෙක වැඩෙද්දි තමයි හදන්න පුළුවන් පොතේ බලලා වීඩියෝ කියන්නේ මේකයි සමාධිය කියන්නේ මේකයි පොතේ ප්‍රත්‍යාරය ඉඳලා කොච්චර ඉගෙන ගත්තත් භාවනාවට බහලා ෆීල්ඩ් එකට ගිය දවසේ ශේෂ්ඨරි කියලා තමයි පරාදා ඔය ඉන්නේ විශ්වවිද්‍යාලවල ඉන්න කට්ටිය පොත්වල ප්‍රස්ථාරය ඉඳලා තමයි ඔබ කතා කරන්නේ එක එක්කත් ඉඳගෙන භාවනා කරන්නේත් නැහැ ඉඳගෙන භාවනා කරනකොට ඔබත් බලලා ඉන්න වෙලාවකුත් නැහැ ඔය භාවනා කරන කෙනාගේ සතිය සම්පතිය සමාධිය වීර්ය වැඩෙනවා කියන එක ඒක අනිවාර්ය දෙයක්. නමුත් කොර වෙලා වැඩේ. වීර්ය වැඩි වෙච්ච ගමන් ඒක සමාධිය කොනහනවා. සමාධිය වැඩි වෙච්ච ගමන් වීර්ය කොනහනවා. මේ දෙකම කථාචාර්යවරේ සමසේ අසුන් දෙදෙනෙක් යොදවන්නසේ අවියට දැනගැනීමේ කෘත්‍ය කරන්නේ සතිය විතරයි. ඒ නිසා අටුවාචාන් වහන්සේ බොහොම අරසාකාරීව ලියනවා සතිය කවදාකවත් ප්‍රමාණික වල වැඩෙන්නේ නැහැ. අනෙක් හැම දෙයක්ම ප්‍රමාණය ඉක්මව ගමන් හානි කර වෙනවා. ශ්‍රද්ධාව වැඩි වුණොත් ප්‍රඥාට කොනහන. ප්‍රඥාව වැඩි වුණොත් සමා මේ ශ්‍රද්ධාව කොනහන. වීර්යය වැඩි වුණොත් සමාධියට කොනහන. සමාධිය වැඩි වුණොත් වීර්යයට කොනහන. මේ දෙක දැන ගැනීම කමඨාන් සුද්ධ කරනවා කියන්නේ ඔන්න ඕකට. කමඨාන් සුද්ධ කරනකොට තමන්ට පුළුවන් වෙන්න ඕනේ මට මේ භාවනාදී මහ පහළ වෙන මේ ආවේග මත හෝ පේන දේවල් මතින් තමයි මේ කරගෙන ගිය සතිය වැඩිීමේ වැඩපිළිවෙලට මොන විදිහේ බලපෑමක්ද සිද්ධ වෙන්නේ මේ පේන මොනම දෙයකවත් ගන්න දෙයක් නැහැ. මේ පේන දේවල් වලට Taman දක්වන ආකල්ප විතරයි භාවනාවට බලපාන්නේ. නිසා මට මේව කහ පාටක් පේනවා රතු පාටක් පේනවා නැත්නම් මට මේ විදිහට හිත වික්ෂිප්ත වෙනවා. මේවා සේරම සතියේ බරපතල ආනිසංසයි. මම භාවනා කරන යනකොට මගේ හිත වික්ෂිප්තයි. මගේ හිත එක තැනක තියෙන්න බෑ කියලා කියනවනම් ඒ යෝගාවචරය කියන්නේ අද්දුට ප්‍රත්‍යක්ෂය. නම කියන්නේ පශ්චාත්තාපය. එයා දන්නේ නැහැ මේ සතියක උත්කෘෂ්ඨ කෘත්‍යයට අපි සලකන්න දන්නේ නැහැ. එහෙම නැත්නම් සමාජලාවට ඒ තේන පේන සමාධි සංඥා තියෙනවා. නිමිති ඒ දකින දකින එකේ නතර වෙවි වැඳ වැඳ මේක මොකටද පේන්නේ? අයි එහෙම පේන්නේ මෙහෙම පේන්නේ කිය කිය ඒව ගැන කල්පනා කරගෙන ඉන්නවා. අර පටන් ගත්ත මූලික අරමුණේ සතිය පැවැත්වීම දන්නේ නැහැ. දන්නේ නැහැ විතරක් නෙවෙයි. ඒ ඇහුවට කමඨාන් සුද්ධ කරනවා ඇහුවොත් හොඳයි හොඳයි මොනවද දැක්කත් එතකොට තමයි මේ වැඩේට උනන්දුවක්ද ඇති උනේ. එහෙම නැත්නම් වැඩේට බාධාවත්ද කියලා මම ආයෙ බල්ලා කියන්න මට තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ සමාධිය වැඩි වෙලා ලොල් වෙච්ච ගමන් ඒක සම්නි සම්තිත්තාමි ඒක තන හිටිය එතකොට සංසි සංසීදාමි මම වතුර ගිල්ල නැහින වතුර ඒක තන ගිලි නැහිමක් සිද්ධ වෙනවා ඇති වෙන සමාධි සුඛේට ලොල් වෙච්ච ගමන් ඒ වෙලාවට ඒක දැනගෙන මේක ඇත්තටම භාවනාවෙන් හටගත්ත දෙයක් නිසා මේක කියන්නේ ධම්මොද්දච්ච කියලා ධර්මයේ නිසා හටගත්ත උද්දච්චකම. මේක ඉක්මවල කාටවත් යන්න බෑ. අපිට අත්‍යවශ්‍ය වූ සමාධිය ඕනේ. මේ සමාධිය එනකොට ඒකට ලොල් වෙන ගතිය, ඒකට ආශ කරන ගතිය එක්කම තමයි ඒකේ. එතකොට අපිට කේල් ගිඩික පොත්ත ගලවන්න වගේ මදේ කාලා පොත්තල ඇරලා දාන්න වෙනවා. සමාධිය හොඳයි. නමුත් ඒකට තියෙන මේ ලොල් ගතිය ඒකට කියන්නේ නිකන්දිය කියලා. නිකාන්ත කියලා කියන්නේ අයස්කාන්ත කියන වචනෙන් ආපු එකක් අයස්කාන්ත කියලා කියන්නේ කාන්දම් වලට කියන වචනයක්. යකට ඇද ගන්න ගතියක් තියෙනවා. ඒ නිසා මේ සමාධිය ඇති වෙන මේ බැඳීම ඒකට කියන කෑදරකම නැතුව බෑ. ඒක හරියට තලගුලියක් දෙනකොට තලගුලිය ඔතලනේ දෙන්නේ ටිෂු පේපර් එක. ඒ වගේ සමාධිය දෙන්නේ ලස්සන දවටනේ කොතලක්. අපි මේ දවටනයත් එක්ක කන්න ගියොත් එහෙනම් ඉතින් අමාරු වෙනවා. අපිට මේ දවටනේ ගලවන්න වෙනවා සමාධියට කියන්න වෙනවා. ඔබ මට 16ක් වෙනවා මිසක් ඔබට ඕන ඕන පද වලට මම නටන්න කැමති නෑ. මම ඔබට 16 වෙන්න කැමති නෑ. එහෙමනම් සමාධියට නාස්රණ උදාගත් අස්සෙක් වගේ අස්සයට ඕන ඕන තැන් වල යන්න දෙන්න බෑ. පාලනය කරන්න වෙනවා. ඒක වීර්ය වැඩි වෙච්චාම ඒක නා හිතන්න පටන් අර ගන්නවා මම මේ පරියන්කේ දැන් සෝවන් වෙන්න ඕන. එතන රහත් වෙන්න ඕන කියලා ඉතින් තටවන්න පටන් ගන්නවා. ඉතින් එහෙම ඕන ඕන වෙලාවට කරන්න බෑ. ඒක අර අධික වීර්ය නිසා ඒකට කියනවා අධි වේගය කියලා. එන එකක් බව තේරුම් අරගෙන මේක හොඳයි. දැන් මේ මට්ටම පැනලා. ඒ නිසා වෙන්නේ මොකද්ද අර දැඩි ආශාව නිසා සමාධිය කෙරෙනවා. මෙන්න මේ දෙක සමබර කිරීමේදී වෙනමම සම්පහන්සනයක් කතා කරලා කියනවා තදුපක විරියවානට්ඨේන සම්පහන්සනා කියලා. භාවනාව හරියන්න හරියන්න යොදන ශක්තිය යොදන වීර්යය එන්නෙන් අඩු කරන්න මම නැවතත් ඒ වාක්‍යය කියනවා භාවනාව හරියන්න හරියන්න ඒ භාවනාව සඳහා යොදන වීර්යය එන්නෙන් අඩු කරන්න පළවෙනි පටන් ගන්න වීර්යයට අපි කියන්නේ ආරම්භ ධාතු කියලා. වැඩි පටන් ගන්න. ඊට පස්සේ නික්කම ධාතුවට යනකොට ආරම්භ ධාතන කරබල වෙන්න ඕනේ නැහැ. මොකද පත්තත්තේ තමන්ගේ ටිකක් පාන්නේ අරදේ. ඊට පස්සේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතුට යනකොට තියෙන්නේ දිහා බලාගෙන ඉන්න එක විතරයි. මොනවත් කරන්න දෙයක් නැහැ. කරන හැම දෙයකින්ම වෙන්න තියෙන ඇහැට කුණ වැටෙනවා වගේ අවුල් වෙන එක විතරයි. ඉතින් දිහා බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. යම් විදිහකට එකලස වැටුනොත් විතරක් ඒක තනවා වඩලා දෙනවා මිසක්කා පද්ධතියට යන්නේ මේක උඟ දෙනකොට තියෙන පටන් ගත්ත තරම්ම තටමඬ පටන් ගන්නවා අන්තිමට. එහෙම නැත්නම් පටන් ගන්න මේදී අවශ්‍ය වීර්යය යොදන්නේ නැහැ. මේ ඊ හරි කියන්නේ මට බලන්න දැන් අද ඉතින්ද හරියන්න ඕන කියලා අපේක්ෂා කරනවා. බෑ. අද පටන් ගන්නකොට අද ආධුනිකයෙක් වගේ පටන් ගන්න. උදාහරණයක් වශයෙන් කියනවනම් මේ ලෝකෙට බිහි වෙන එක පටන් ගන්නකොටම හුස්මක් ඇදගෙන නෙන්නේ. ඉස්ලාම් කරන හුස්ම පිට කරන ඊට පස්සේ හුස්මක් ගන්නවනේ. ඉතින් ඒ හුස්ම ගන්නේ අඬාගෙනනේ. අර දෝවිලිත් එක පළවෙනි වතාවට හුස්ම ටික ගන්නකොට ඒකට ඇතුළට පීරක් දාලා අදිනවා වගේ ඉතින් චරෑස් ගාගෙන තමයි එන්නේ. හැම හුස්මක්ම අන්නේ වගේ හොඳට අත්විඳින්න පුළුවන් නම් ඉපදෙන ගමන් බබෙක් හුස්ම ගන්නවා වගේ එහා ආධුනිකයා හැමදාම එහෙම පටන් ගන්නවා. මම හුස්ම ගැනීම බලනකොට ආශ්වාස ප්‍රශ්වාස බලනකොට දැන් ඉපදිච්ච බබෙක් කොහොමද හුස්ම ගන්න? ඒක තීරණාත්මකයි. අම්මා දැනගන්නේ කොල්ල මලකුණක්ද මේ මේ මූඩ කබ්බයක්ද ඉපදිච්ච දරුවෙක්ද කියලා දැනගන්නේ චරස්කය වෙලෙන් තමයි. අඬාගෙන තමයි ලෝකේ උපදින්නේ. ඒ මොකද අර දූවිලියක් ඇදිලා එනවා ඇහැට නිකන් ඇයි ඇසිඩ් ගැහුවා වගේ. ඉතින් අඬාගෙන තමයි එන්නේ. ඒකට කොච්චර හොඳට දැනෙනවද මේ හුස්ම කියන්නේ. ආන්නේ වගේ හැමදාම භාවනා පටන් අර ගන්නට ආධුනික මනසක් ඇති කරගෙන ඒකට වීරියක් දන්න වෙනවා පණ රැක ගන්න වීරිය ආන පාන ප්‍රාණ යාමි ආන් එතනදී යොදාගෙන ඊට පස්සේ දැන් මේ දක්ෂව යෙදීම නිසා Tamanට නිසිනින්ද ආනාපාන හොඳට සියුම් වෙලා සූක්ෂම වෙලා දැනෙන්නේ නැති මට්ටමට යනකොට එහෙමම ඒක තැම්පත් වෙන මට්ටමේ වීරිය අඩු කිරීම. මේක නිදර්ශනයක් වශයෙන් කියනවා නම් වාහනයක් පාට දානකොට වාහනේ පාට දාන්නත් ඉස්සර වෙලා ඒක ස්ටාර්ට් කරනකොටම වැඩියෙන්ම තෙල් ගන්නවා. එන්ජින් එක ස්ටාර්ට් කරගන්න වැඩියෙන්ම තෙල් ගන්නවා. තෙල් අරගෙන ඉවරලා ටික වෙලාවක් එන්ජින් එක දුවනවා කිසිම ගමනක් යන්නේ නැතුව. එතකොට සුද්ධ පාඩුවක් තියෙනවා. තෙල් පිච්චෙනව ගමනක් නැහැ. ඊට පස්සේ අපි හිතමු වාහනේ ෆස්ට් ගියර් එකට දාලා පිකප් එක ගන්න වෙලාවේදී හොඳට ගෑස් දෙන්න ඕනේ. හොඳට ගෑස් දීලා යකඩ කඳ මහා යකඩ ගුලිය. ඉතින් මේක හොල්ලන්න එපා. නිශ්චලව තුබුනික චංචල කරගන්න ක්ලච් එක අතාරිනකොට එක සැර අතාරියොත් එන්ජින් එක හිටිනවා. ක්ලච් එක දුන්නේ නැතුව හිටියොත් එන්ජින් එක රේස් වෙවි තියෙනවා. වාහනේ හෙල්ලෙන්නේ නැහැ. ලන්ච් එක අතාරිනකොට ගානට අර යකඩ ටිකට පණ එනවා වගේ හෙල්ලිලා හැප්පිලා ඉස්සරහට තල්ලු කරගෙන යනකොට මෙච්චර තෙල් ප්‍රමාණයට මේ කිලෝමීටර ගණනයි දුවන්නේ. දැන් ෆස්ට් ගියර් එක දක්ෂ වියදු ෆස්ට් ගියර් එකට දාලා සෙකන්ඩ් එකට දානකොට ඒ තෙල් ප්‍රමාණයට දුවන කිලෝමීටර ගණන මීටර ගණන දෙගුණ දෙගුණ වෙනවා. ඊට පස්සේ තර්ඩ් එකට টොප් එකට දානකොට තෙල් ප්‍රමාණය දුවන කිලෝමීටර ගාන එන්නේ එන්න වැඩි වෙනව නැත්නම් 1 කිලෝමීටරට යොදාන්න ඕන තෙල් ගාන පළවෙනි ගියර් එකේ දුවනවා වගේ නෙමෙයි සෙකන්ඩ් එකේ දුවනවා. සෙකන්ඩ් එකේ දුවනවා වගේ නෙමෙයි තර්ඩ් එකේ දුවනවා. ටොප් එකේ ෆෝත් එකේ ටොප් එකේ දුවනවා නම් ඒ ගැම්ම ගන්න වෙලාවේදී ඒ සෙල්ලම් කරන්න බෑ. මේක කරත හැකි කාර්ක පල්ලමක නම් තියෙනවා. ඒකට මේ යෝග ඒ ඒ ඩ්‍රයිවර් දන්නව පටන් ගන්නකොටම තර්ඩ් එක උනත් පික් කරන්න පුළුවන් කියලා. නමුත් හිතන්න කාර් එක තියෙන තැන්නේ නම් හරියට දැන ගන්න ඕනේ පළවෙනි ගියර් එකේ ටිකක් තෙල් වියදම් වුණාට ගැම්ම ගන්නකම් කොච්චර පුරුදු කාර් එක වුණත් පටන් ගන්නකොට ප්‍රවේශමෙන් පිකප් එක දෙන්න. ඊට පස්සේ තර්ඩ් එකට තර්ඩ් දානකොට තර්ඩ් එකට දානට එන්නේ එන්නේ එන්නේ එන්නේ යොතන තෙල් ප්‍රමාණයට සාපේක්ෂව දුවන දුර ප්‍රමාණය වැඩි වෙනවා. මෙච්චරම තමයි භාවනාවේ. මේ මහ යකඩ කන්දක් සංසාරේ බැඳලා තියෙන තනි තෘෂ්ණාවක් මේක ගලවලා සීලක පිළිකලා සමාජයකට ගන්න කවදාකවත් හිතන්න එපා ඊයේ සමාධිය ඇදවිලා උදව් කරන්නේ. එහෙම හිතුවොත් ඒ කෙනා භාවනාවේ බරපතලකම දන්නේ ධර්ම ගෞරවයක් නැහැ මේකේ බරසාරකම දන්නේ. ඉතින් හැමදාම සීලි පුද විලිසලකලි කරලා හිතට යාප්පු වෙලා දෙන්න තියෙන දේවල් දීලා පටන් ගන්නවා. පටන් ගන්න හරියාගෙන එනකොට දෙමීර දැනගන්න ඕන ෆස්ට් එකේ වැඩි වෙලා දිවන්න ගත්තොත් තෙල් පිච්චෙනවා වැඩි. පුළුවන් තරම් ඉක්මන සෙකන්ඩ් එකට දාගන්න. සෙකන්ඩ් එකට දාලා පුළුවන් තරම් ඉක්මන තර්ඩ් එකට දාගන්න. ඉතින් টොප් එකේදී තමයි වැඩේ යන්නේ. ඒ නිසා ඉක්මනටම අඩුම තෙල් ප්‍රමාණයක් විදන් වෙන සුදුසු ගියර එකට දාගන්න එක අද භවනා ලෝකයේ අන්ධ භූතයි. එච්චකොට අක්කත් තේරෙන්නේ නැහැ. ඉතින් මේ ගුරුම ස්වාමීන් වහන්සේලා මේක කොච්චර හදාරලා තියනවාද කියනවනම් ඒ නොතේරෙන කමකට 100ට 50ට වැඩිය වගේ කියන්න ඕන ගුරුවරු. මොකද මේ කාම ලෝකේ ඉන්න මිනිස්සු මේ ධර්ම දන්නේ නැහැ. ඒගොල්ලන් ටික කියලා දෙන්න ඕනේ පොඩි එක්කට වගේ. දැන් අපිට පේන ලොකු ලොකු මිනිස්සු මෙතන ඉන්නවා කියලා. භාවනා ලෝකේ ඔක්කොම අත දරුවෙක් තරම් නැහැ. කිරි දරුවෙක් තරම් නැහැ. ඒකට කියලා දෙන්න ඕනේ වෙහස නොබලා. ඔය ඨටමණ්ඩ එපා. අනවශ්‍ය වෙලාවට ඨටමණේකේ ප්‍රයෝජන හම්බ වෙනවා නම් එන්නේ එන්නේ භාවනාවට යnderලා ඇඟිලි ගහේ මාඩුකල යන්න ගන්නවා. අනිත් දවසේ පටන් ගන්නකොට ආයෙත් ආධුනිකෙක් වාගේ අවස්ථාව බලලා යෝගේ බලලා යන්න ඇති. මේකට සමාධිය සක්මනද පරියන්කද හරියට යොදලා ඒ කටවිසික සම්පාදනය කරලා දිනචරියාවක් හදා ගන්නවා කියලා කියන්නේ මෙසේ මෙසේ වැඩක් මේ අපි එක පැත්තක ඉන්නේ. ඊවල දොරන ගියාට පස්සේ දැන් අපි යම පල්ලොත් වට කර ගන්නවනේ නෑයෝ කියලා જાතියක්. අයියෝ ඊට පස්සේ කක්ක ගොඩයි. මෙහෙදි කරලා බලන්න පුළුවන් තරම් සමාධියකට එන්න අමාරුයි. ඒක පුංචි දෙයක් නෙවෙයි. ආවට පස්සේ තතුපක විරිය වහනට එන ඊට ගැළපෙන වීරිය ප්‍රමාණය යෙදවීමේදී මුලදී භාවනා ආරම්භයේදී මේ විතක්ක ਵਿਚාර දෙක කියලා කියන අරමුණ මෙනෙහි කිරීම මෙනෙහි කළා ආස්වාසේ ආස්වාස වශයෙන් හඳුනාගෙන ප්‍රසවාසයේ නෙවෙයි කියන තොරතුරු හොයා ගැනීම ආස්වාසේ ප්‍රසවාසයේ මෙනෙහි කළ මේක ආස්වාසේ වෙන් වෙන විමසුන්න ඕනේ නැත්නම් විචාර බුද්ධිය යොදන්න හද්දාක පුංචි කළ සලකන්න සෑහෙන වීර්යයක් ඕන. මේක කරගෙන කරගෙන ගිහිල්ලා අරමුණ දැපෙන දමාගෙන අරමුණ මේචල් කරගෙන ආම්පම් කරගෙන එනේන ආස්වාසයක් දැන් ඉපදිච්ච බබෙක් වගේ බලන්න ඉගෙන ගන්න. එනේන ප්‍රසවාසයක් දැන් ඉපදිච්ච බබෙක් වගේ බලන්න. බලව ඒ තොරතුරු ටික ගන්න ගන්න ගන්න තමන්න විශ්වාසයක් එයි මේ විදියට ගියොත් නම් තව විනාඩි 10ක් යනකම් මට කෙලින්ම ආනපන හිත පවත්වන්න පුළුවන් කියන වගේ විශ්වාසය එනවා. දීගාට එන ආශාසෙ මට සැකයක් නෑ මට හිත පිට යන්න දෙන්නේ නෑ මම. හිත පිට යන්නේ නෑ. දැන් මේකට අල්ලලා තියෙන්නේ කියලා ඒකට කියනවා අපි මූණට මූණ දාලා ඉන්නවා කියලා. ආශාසසසෙ මූණට මූණ දාලා. අන්න එතකොට දැනගන්න ඕනේ දැන් හිමීට අර මිනේ කිරීම ටික ටික ටික ටික අඩු කරලා නිින්ද යන බබෙකුට නැලවිලි කවි අඩු කරනවා වගේ අඩු කරලා යන්න ඇරලා හැබැයි තොරතුරු ගන්න ඕනේ දිගටම. මෙනෙහි කරමින් බලනකොට ආස්වාද ප්‍රසවාසයේ තොරතුරු කොහමද? මෙනෙහි නොකර ඉන්නකොට කොහොමද කියලා බැලුවොත් මෙනෙහි කරනකොට වඩා මෙනෙහි නොකර බලනකොට විවේකීව තොරතුරු ගන්න පුළුවන්. හැබැයි යම් මෙහකින් එක බැරි නම් ආයෙ යන්න මෙනෙහි කිරීම. ගිහිල්ලා ආයෙ කීකරු කරගන්න. කීකරු කරගෙන ඉවරලා ඒ තොරතුරු ගන්න පටන් ගත්තාම ටික වෙලාවක් යනවා කිසිම වෙන්නේ කිරීමක් ඕනේ. තොරතුරු වැක් කරන්න පටන් ගන්නවා. තේරෙන පටන් ගන්නවා ආස්වාද ප්‍රසවාසී කවදාකවත් නොදැක තරම් සියුම් අවස්ථා අති සූක්ෂම අවස්ථා නැති තැන ඉඳලා ආස්වාදය පටන් ගන්න ඇති. ඒකන දැනට කිව්වේ නැහැ. නැති තැන ප්‍රසවාස නැතනකට ඉඳලා ප්‍රසවාසය පටන් ගන්න ඇති. ආය ප්‍රසවාසයෙන් නැතනකටම ගෙවෙන ඇති. අර සූක්ෂම දේවල් බලනකොට පේනවා මෙනෙහි කරමින් කරනවා. ඊට කලින් මෙනෙහි කිරීම හැලිලා. එතකොට නමුත් වීරියක් තියෙනවා. ඒක ප්‍රඥා සම්ප්‍රයුක්ත වීරියක් කියලා කියනවා. මේ ආශ්වාස ප්‍රශ්වාසයේ විස්තර හොයන්නේ මේක බුදුන් වගේ ගෞරව කරලා. මේතන සියලු සද්ධර්මයේ තියෙනවා කියලා හිතලා. මේ අරහ තමයි සංඝයා වහන්සේලා බබලන්න පටන් ගත්තේ කියලා දන්න නිසා ආනාපානයේ සියුමුණ ගොරෝසු උණ සැඟවීටි වුණත් නැවතමති වුණත් තිබිලා ගියත් මුළු ධර්මයේම තියෙන්නේ මේකමයි කියලා ඒ ආනාපානෙම බලාගෙන හිටියොත් බලන්න පුළුවන් නම් තමයි තේරෙන පටන් අර ගන්නවා නිවන් දක්ෂින ධම්මදිව යන්න ඕනකම නැහැ ආයයට තියෙන. යන යන තැන නිවන තියෙනවා. මෙතෙක් කල් අපි හිතුවේ අතන මෙතන හොයපු නිසා තමයි වැඩේ වැරදුනේ කියලා. ඊයේ පාර ටිටි වෙලා එක්ක පාසකම්ම කෙනෙක් මයික් එක ඇදලා අරගෙන හොඳ කතාවක් කිව්වා. උපාසකම කියව බණක් කාගෙන ඉතිවලු මේ ධම්මජීව කියන ආමතුරුම තමයි බණ කියලා තියෙන්නේ. ඉවරලා ඇහුවලු ස්වාමීන් වහන්සේ මේ මේ ඔක්කොම පැත්තක තියලා දිගටම ආනාපාන බැලුවොත් rahat වෙන්න පුළුවන් කියලා. මට එහෙම හිතෙනවා. ඊට පස්සේ මම කිව්වලු මේ ගොන් එළදෙන්න යන්තම් ඒක තේරුණා නම් ඇති කියලා එදා ඉඳලාලු භාවනාව පටන් ගත්තා. මේ එළදෙන්න උන්ට කවදා තේරෙයිද මන් දන්නේ. මේගොල්ලෝ ඔක්කොම කහ පාට එළිය හොයන්න යනවා, රතු පාට එළිය හොයන්න යනවා, උඩ යන්නේ පටන් ගන්නවා, යට යන්නේ බලන්න පටන් අර ගන්නවා. අර ආනාපානේ පාවා දෙනවා. ඒ තාක්කල් ආනාපාන ආනතර කරන තාක්කල් සත්‍යෙන් තොරයි. ධර්මයෙන් තොරයි. ඒ නිසා ඕන ආනපනලක් අපුදේ ඕන කරදරයක් ආවොදී මට පුළුවන් දානපනත් එක්ක සම්බන්ධය පවත්වන්න කියලා. එන්නේ එන්නේ වීර්යය යොදන එක අඩු කරලා ප්‍රඥාව වැඩි කරලා ධර්ම ඕජාව ආනපනෙ පින්නන්න හදන දෙන්න හදන ඒ සූක්ෂම ධර්ම කොටස. ඉන්ට පොන කඩදාසියක පෑනක් තිබ්බහම පවුන්ටන් පෙන් එකක් ඒ කඩදාසියේ තින්ත ටික ඇද ගන්නවා වගේ මේ ආශ්වාස ප්‍රශ්වාසයේ මේ සුකුම සියුම් විස්තර ටික හොයන්න ගියාම මේ නාසයේ අග තියෙන මේ සෙල්ලමේ අපිට තේරෙන්න පටන් ගන්නත් හට මලකා දාකත් මේ ගන්නවා. ඒ නිසිනින්ද වෙන තරට එනකන් තටමන්න ඕන. නිසිනින්ද ගෙතෙන් එනකන් ආම්බම් කරගන්න ඕන. කීකරු කරගන්න. ආන්න එතෙන්ද ආවට පස්සේ ප්‍රයත්න කිරීම අතහැරලා ඒකට රංගනේ රංගෙන් දීලා දෙන්න ඕන. මතු වෙනවා. ඊ රගන යනවා ඉවර වෙනවා. ආශ්වාසෙත් කරපස්වාසෙත් එච්චරයි. මෙන්න මේක දිහා අනුන්ගේ එකක් වගේ අනායාසයෙන් එහෙම නැත්නම් ප්‍රයත්න නොකර මේ බලානින්න ඉඳිල්ල මේ ආස්වාද ප්‍රසාදයේ දින මේ සුවසේවාව එහෙම නැත්නම් අපිට සලකන ආත්හිත භාවය නැත්නම් හිතසුව බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා ආනාපාන සති සමාධි භික්කවේ භාවිතෝ සන්තෝෂේව පනීතෝ ච අසේචන කෝච සුකෝච විහාරෝච උප්පන්න උප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ අන්තරධාපේති භූපසමේ මානමේ සමාධිය වඩන ලද ආනාපාන සති භානාව සාන්තයි. සාන්තයි කියන්නේ ප්‍රයත්න කරන දෙයක් නෑ. ඉබේම තොරතුරු දෙනවා. සන්තෝෂයෝ පනීතෝජේක ඉතා මිහිරියාවක් එකේ තියෙනවා. ආස්වාසය ආස්වාදයක් වෙන තැනට යනවා. හැම හුස්ම රැල්ලකම පණේන. හැම හුස්ම රැල්ලකම ආහාර තියෙනවා. හැම හුස්ම රැල්ලකම බුදුන් ජීවත් වෙනවා. ආස්වාසය ආස්වාදයක් වෙන තරමට මේක ප්‍රනීත වෙනවා. සන්තෝෂේව පණීතෝ. අසීචන කෝච මහන්නේ කිසිම දෙයක් අලුතෙන් හොයන්න ඕනේ ආස්වාසේ උප්පත්තියෙන් හම්බෙච්ච සම්පත්තිය. ඒකට මේ මැටි අනලා කසින මණ්ඩල හදන්න ඕනේ. සෝනට ගිහිල්ලා අසුව බලන්න ඕනේ. බුදු පිළිමයක් ඉස්සරහ කියලා බුද්ධානුස්තිය වඩන්න මොකක්වත් කරන්න ඕනේ. ඉඳගත්තර පස්සේ අපිට මේ මනුස්ස ජීවිතයත් එක්ක හම්බෙච්ච ලොකම දෑවැද්ද. නමුත් මෙතෙක් කල නොසලකා අරපු නොසලකපු මොදි මේකේ තියෙන ඒ ප්‍රණීත භාවය සහ අසේචනක භාවය පිළියම් කරන දෙයක් නොමිලේ ලැබෙන්නේ අනායාසයෙන් ලැබෙන්නේ සුකෝච විහාරෝච මෙන්න මේකටයි සුඛ විහරණය කියලා කියන්නේ මේකෙන් තොර හැම වෙලාවෙම කඹරන මේකෙන්තර හැම වෙලාවෙම හිත කෙලෙස්. මේකෙන්තර හැම වෙලාවෙම කර්ම රැස් වෙනවා. මේකෙන්තර හැම වෙලාවෙම සංස්කරණය කරනවා. මේක විතරයි සංස්කරණය නොකර සකස් කිරීම නොකර වෙන දේ දිහා බලා ඉනකොට වීර්යයක් ඇත්තේම නැහැ. එතකොට ඊට ගැළපෙන වීර්ය යොදවනවයි කියලා කියන්නේ යමක් නොකර සිටීම පුහුණු කරනවා කියන්නේ. යමක් නොකර වැඩේ යන්න දෙන එක පුහුණු කරනවා කියලා කියන්නේ ප්ලේන් එක ඕටෝ පයිලට් එකෙන් දාන වෙලාව. දැන් තියෙන යන්ත්‍රත් එක්ක බලනකොට ඕනේ ආශයන්තරාවක් යම් ප්‍රමාණයක උඩට යනකම් ඒකේ කැප්ටන් නැතේ තමයි වග කියන්නේ. හය වෙලා කියන පරිතද කරපල්ලා කැබින් එකේ ඉන්න ක්‍රූ එකත් ඒකේ තම තමන්ගේ ආසන වලට යන්න මම උස්සන්නයි හදන්නේ කියලා අනිවාර්යයෙන්ම කියනවා. ඉතින් අපි ඉන්නේ දැන් ඔන්න උස්සන්න හදන්නේ ඔක්කොගම සහයෝග වන හෙල්ලෙන්න පෙරලෙන්න එපා ඊර කරගන්න ඉල්ල තද කරගන්න. ඉතින් උස්සගෙන ගිහිල්ලා මීටර් 100 උස්සපු ගමන් එයා බෙල්ට් එක ගලවලා ඕනනම් ඉන්නේ කියලා කියනකොට එයාට ඕනේ නම් සම්පූර්ණ වැඩ පිළිවෙල ඊට පස්සේ යන්ත්‍රයට දාන්න. හැබැයි යන්ත්‍රයට දැම්මයි කියලා බුදියන්න බෑ. ඒ යන්ත්‍රේ මීටර දිහා බලාගෙන එක එක පැතිවලින් සම්බන්ධීකරණය කිරීම පිළිබඳ ලක්ෂණ ඥාන තියාගෙන යනවා. එක එකකට එක සම්බන්ධීකරණය කරනවා යන්ත්‍ර සම්බන්ධ කරනවා එයාපෝට් එකේ ඉන්න ඒ කවර කින් එකකට සම්බන්ධීකරණය කරනවා. එහෙම කරන ගමන් මේ අපි ඕටෝ පයිලට් එකෙන් දානගෙන ස්වයංක්‍රීය වැඩේ වෙන්න ගන්නවා කියන එක මේක තමයි අපි දන්නේ අපි හැම දෙයකටම ඇඟිලි ගහලා පුරුදු වෙලා ඉබේ කරනවත් ඇඟිලි ගන්න. නොකරනවත් ඇඟිලි ගන්න. ඉතින් මේ වැඩේ තමයි බුදුරජාණන් කියන්නේ මේ අනායු අංගල නොකරම ඉන්නෙකුත් නෙවෙයි මේ කතා කරන්නේ. එහෙම නැත්නම් අපපතිට්ටම් කියන විදිහට නානායුවන් කියන විදිහට ඔක්කොම හරි ගස්සලා දඟලලා කලබල වෙලා මම තමයි තේරම කරන ගම කරන බබාහම කියලා හිතන කරන එකක් බෑ මේක. නොකර නිකන් ඉඳලත් බෑ. පටන් ගන්නෙදී කරපන්. ඇදපන්. කඹරපන්. දඟලපන්. දඟලපන්. කී කරුණාට පස්සේ මේ යන්න වෙනවා. ටික දවසක් යනකොට භාවනා කරගෙන එක විනාඩියයි තටමන්න ඕනේ. එක විනාඩියයි භාවනා කරන්න ඕනේ. එතකොට ඉතින් මේ හිත අර සමාධිගත තත්ත්වයට එනවා. මේ දවස් තුනේ රිට්ටි තුල ඒක වෙන්නේ නැහැ වෙයි කියලා අපිට හිතන්න අමාරුයි. දවස් 10 වගේ එකන ඉඳන් දවස් තුනක් එක දිගටම එකම ආහාර වේල එකම තන බුදිලා එකම කට්ටියත් එක්ක ඇසුරු කරලා භාවනාව හරියනවනම් ඉඳ ගන්න ප්‍රමාණ විතරයි. මේ ටික වගේ වෙච්ච ගමන් හිතේ හේමම නිදි පොලේ පුරුදු නිදි පොලේ නිින්දකට වැටෙනවා වගේ මේ සමාධිය එන්න පටන් ගන්නවා. එතකොට මේ යෝගාවචරය වීර්යයක් යොදන්න ඕනේ මේක පිළිබඳව දැඩි අවධානයක්. ඒකට කියනවා ආසන්න උච්ඡන්න අවධානයක්. හැබැයි මෙනෙහි කිරීම, දාඩිය දෙමිලි මොනක්වත් නැහැ. අන්නේ විදිහට මේ භාවනා කිරීගෙන යනකොට ඊට ගැළපෙන වීර්ය පැවැත්වීම සම්පූර්ණ හුරස්පරස් දෙයක් නිකන් හිටියන් කියනත් බෑ, දඟලපන් කියන්නත් බෑ. අවශ්‍යයිලා දඟලන්න ඕන අවශ්‍යලා නිකන්. ඉතින් ඒක සාමාන්‍යයෙන් කියන්නේ සමාධිය නැතුව පටන් ගන්න වෙලාව පරියන්ගේ පටන් ගන්න වෙලාව ඉතින් ඒ සකස් කිරීම කරලා එකලස් කිරීම කරලා හරි ගස්සන්න. යන්ත්‍රය හොඳට දුවන්න පටන් ගත්තට පස්සේ යන්ත්‍රයට බාර දෙන එකයි තියෙන්නේ. මේ නිසායි අද පෞල් ජීවිත අසාර්ථක. ඕන් නැති මිනිස්සු ඕන් නැති හැම එකටම ඇඟිලි ගන්නවා. දැන් හිතෙන තරුණ ජනතාව තන්නේ කර දෙමව්පියන්ට වෛර කරනවා අපේ ජීවිතේට ඇඟිලි ගන්න වැඩි කියලා. දෙමව්පියෝ නම් හැබැයි පුදුම විදිහට දරුවෝ ගැන හිතලා දරුවන්ට සියලු සපහසුකම් දෙනවා. ඉතින් ආදරයේ වශයෙන් මේ දරුවන්ගෙන් අරම අහන්න ගියාම මේ දරුවන්ට පේන්නේ දැන් කරුණාකල ඕගොල්ලෝ පැත්තකට වෙන්නේ. අපිට මේ ජීවිතේ ජීවත් කරවන්න දෙන්නේ. උන් බන්දට පැත්තේ සිංගන්න නෝ ගෙදෙට. ගා උණුතරක් කරනවා වක් කරන්න පුළුවන්. ඒ කියන්නේ අනේ අම්මා ශස්ත්‍රජන ඕන ධම්මට අරකයි මේකයි කියලා කියනවා. හැබැයි කියන්නේ ඵලයන් අපිට ජීවිතේ ජීවත් අපේ පවුල කන්න දීලා ඵලයන් කියන. කියන්න විදියක් නැහැ. අම්මලා හිතන්නේ කොහොමද? අනේ පොඩි උන්ට තේරෙන්නේ නැහැ නේ. මේ වැඩේට තේරුම් ගන්න දෙයක් නැහැ. වැඩේ කවුරුත් දන්න වැඩේ වැන්දට පස්සේ කරන එක. කවුරුත් කියලා දෙන්න දෙයක් නැහැ. කර්මා කරලා උන්ගේ වැඩේ කරන්න කියලා අයින් වෙනවා. මේ වැඩේ දන්නේ නැති නිසා අද උපදින හැම දරුවෙක්ම විශේෂයෙන්ම මේ ජීවුන සමාජයේ දෙමව්පියන්ට වෛර කිරීම විනෝදාංශයක්. මොකද හේතුව දෙමව්පියෝ අර අවශ්‍ය වෙලාවේ වීර්යයෙන් වැඩි කරනවා යන්ත්‍රයට වෙන්නලා අයින් කරන හැටි දන්නේ නැහැ. මේක මේ දෙමව්පියෝගේ තියෙන මේ මොකක්ද ඒකට කියන්නේ මම දන්නේ. මට උනේ ඒකේ සම්පූර්ණ අනිත් පැත්ත. දරුවෝ 11 දෙනෙක්ගේ මම නම විනියා. ඉතින් අම්මට මාව නාවන්න කරන්න වෙලාවක් නැහැ. උදේ ගණන් කරලා එළියට දානවා. ඇන්දෑට ගණන් කරලා ඇතුළට දාන එක විතරයි. ඉතින් අපි පොල් ගස් නාගෙනද නානවද බෙල්ල කඩාගත්තද කියලා. අප්පච්චි පොල්ලක් තියාගෙන ඉන්නවා. ඔළුවෙන් උඩ තුවාල කරගත්තොත් මරණකම් ගන්නවා. අනේ කෝණයෙන් කඩාගත්තට මට කරන්න දෙයක් ගෙදෙට දැනගාපුවාම මම පැහැදිලිවම කියනවා මහත්තු මේ වෙලා තියෙන මේ මට ওই දරුවෙක් මරනවා කියලා ගානක් නැහැ එකක් ඉන්නවනේ දැන් ඉන්නේ එක දරුවා නම් ඌ මරනවා මොකද වෙන්නේ අම්මට තාත්තට දරුවෙකුට ජීවත් වෙන්න දෙන්නේ නැහැ උන්ට සෙල්ලම් ජීවිතයක් නැහැ මේ ඇඟිලි ගැහිලිදී ඕකම තමයි ආනාපානටත් කරන්නේ ඒක හැදීගෙන වැඩිගෙන එනකොට උර තල්ල කඩා ගන්න ඉඩ දෙන්න ඕනේ. මේ වැරදෙනවා වරදිනවා. වැරදුනට පස්සේ මැරෙන්නේ නැහැ නේ හුස්ම ගන්නවනේ. ඔබ ආයෙසරයක් බලන්න අවස්ථාවක් දීලා ආනේ සෙල්ලම කරන්න දන්නේ නැත්නම් මේ විසත්‍තිකා නැමති වූ මේ තෘෂ්ණාවයකට වෙන්න බෑ. දෙවියන් වේනවා මේ භාවනා කරන කියන භාවනා කරනවා කියලා කරන අම්මනකම්. ඒක පැත්තෙන් අයියෙන් මිරිකලා අල්ලනවා. අනිත් පැත්තේ යන්න හදනවා. ඉතින් අන්තිමට බලනකොට නරක තොවිලකුත් නැහැ, බෙරේ බලුකුත් නැහැ. නමුත් ඒ කියන්නේ භාවනා ජීවිතය අසාර්ථක නිසා නෙවෙයි. මේකේ පදම දන්නේ මේකේ හරියට කලාව දන්නේ මේ කලාව දැනගන්න අපිට උදව් කරන්නේ නැත්නම් තමයි අපි කල්යාණ මිත්‍රෝ කියලා කියන්නේ. ඒ වගේම අපිට යම් වෙලාවක ඒ කලාව අහුණා නම් අපි නොමසුරු අනික් කට්ටත් එක බෙදා ගන්න ඕනේ. බෙදාගන්නේ Taman කරපු අත්තරදි දෙක කියවණෙන් පමණයි. කියන්න ඕන ටික බුදුහාමර පොතේ කියලා තියෙනවා. අපිට තියෙන මේ වැඩේ මාත් කරලා තියෙනවා. මටත් කොහොම වැරදිලා තියෙනවා. මෙන්න මෙහෙමයි උනේ. හැබැයි ඉතින් මම අත්බේත් වලින් තමයි තනිප කරගත්තේ. ඕකට විශේෂම උත්තර නැහැ. ඕකට වෙනම গোল্ডන් ෆෝමියුලා එකක් නැහැ. දන්න ටිකෙන් කරපන් අතාරින්න එපා. එච්චරයි මේ භවනා ජීවිතේ රහස. ඔය මොන දෙයක් වෙලා හරි අතෑරියොත් ඒ මනුස්සයා කරන වචන නාස්තිකයි. අදා වැටිලා. මේ අතෑරුවා වගේ පෙන්නලා ඉඳලා වැටි පටන් ගන්නවා. යුද්ධෙදි පරදෙනවා නම් අපි සෙනඟ ගන්න ඕන බැලක් එක. අද කියනවා උඹලා ගහපු හැටියට උඹලා විසිරලා වැඩි. ඒකට බැලක්කට ආපහු කතා කරනකොට ඒ ඉන්නේ පැරදිලා ගන්නවා වගේ කියනවා. හරි විරුද්ධ පක්ෂයත් ජය කෙලි නම් අඬ හදනවා. ඔය බැලක්කට අරගෙන අඩන් උගන්නලා දීලා මෙන්න මෙහෙමයි ඊට පස්සේ ගහන්නේ කියලා ආයෙ යනවා. ඊවනතු එක සැරෙන් දිනපු යුද්ධ ලෝකේ දැන්. ඔය විජිතුර සටනට යන වෙලාවේදී විජිතුර බලකොටට යනකම ගැමුණු කුමාරයා ගහගෙන ගහගෙන ගහගෙන ගාන්නේ අන්තිමට විජිතුර බලකොටු ඇතුලේ විශාල සංවිධාන තිබුණේ. ඉතින් ඔක්කොම බලසේන ආරණ ගිහිල්ලා ප්‍රධාන බා කවුලුව දොර කවුලුව කඩන්න තමයි අමාරුනේ කඩන්න බෑ. ඒකට ගිහිල්ලා කඩලතා ගහනකොට තාපේ උඩ ඉඳලා උණු කරපු ඊයම් වැක්කිරුවක් පිට උඩද. ඇත්තා ආගිරි ගාගෙන පස්සට බැත්ත බසවක් කුළුම දක්වම පස්සට ගියා හිතාගන්න උණු කරපු ඊයම් වක් කරපුවාම ඇතෙක් වලට මොකද කරන්නේ කියලා. හැබැයි ඇත්තා කිපිලා හිටියේ හොඳටම. ඇද්දෝ විශාල පිරිසක් එකතුලා වතුරේ බස්සලා අර පිච්චි තුවාලෙට ගෝණි වලට ගිතෙල් දාලා වහලා එලවල ඇරිය ඇත ආපහු දැනන. ඌ ගිහිලා දීපම දරපාවට මේක හෙල්ලෙන්න පටන් ගන්නවා. මිනිස්සු මේ හොරගස් වගේ අඩි 60 70 ගස් 100ක් අතරක කියලා ගිහිලා දොරට දෙපාර තුන් පාර ගහන දොරපාව කඩාගෙන ගියා. අර බස්සට බලන යන වෙලාවේ ඇතුලේ හිටපු කට්ටිය හිතුවේ දුන්න සිංහලයට ඉවර වෙන්නම කියලා හිතාන. ඒත් පස්සට ගියේ ඒ ඒ වේගෙන්න ඒ ඒ තුවාලෙම්ම ඇවිල්ලා ආය ගන්න. ඉතින් යගේ අපේ ජීවිතේ භාවනා ජීවිතේ කොතනකදී හරි අපි පාවා දුන්නොත් එහෙනම් අනේ මේක හරියන්නේ නැහැ කියලා ඉතින් ඒ මනුස්සයාට එලවත් නැහැ මෙලවත් නැහැ ගෙදර ගියාම ගෙදර මිනිස්සුත් ඔච්චම් කරනවා. උප්පණ්ඩෙන කරෝ කෙලින් නිවන් දකින්න කියන්නේ තනියම කියන්නේ කෙලුණානේ. ඔකනේ කියන්නේ අපිත් එක්ක ඉඳලා කයට කාලා බුදියා හිටියන මොකුත් වෙන්නේ නැහැ කියලා ඉතින් ජස් කියන්න වෙනවා. ඒක උනාට ගණන් ගන්න එපා. ආයෙසරයක් නැගිටින්න ආයයන්. ගියාට පස්සේ තමන්ගේ අත්තරදි ටික විතරයි එකම ගුරුවරයා වෙන්නේ. වෙන්න මොකක්වත් නැහැ. බුදුරජාණන්සේ දහසක් නයින් පෙන්නලා තියෙන්නේ උඹට උඹේ අත්තරදි ටික ඇර ඔය කවුරුවක්වත් නැහැ උඹව ගලවන්න. හිතනවනම් ඒ හිතන හැම වෙලාවෙම උඹේ ආත්ම ශක්තිය බාල්දු අත්තරදි ටික තමයි අපිට තියෙන නැවත නැවතත් ගන්න හැම වෙලාවෙම අපි කොද්දැඩි ග්‍රහණයකට ගන්නවා එහෙම නැත්නම් සහැල්ලුවට අල්ලනවා. මේ දෙක අතරමැද තියෙන ලස්සන පදමක් හැම වෙලාවෙම හරියන්නේ. නමුත් හරියන්නේ වෙලාවේ බුදුහාමුදුරුවෝ සී වෙනවා. අනේ බුදුහාමුදුරුවොත් මේකනේ මේ වෙලාවේ කරන්නේ නැත්තේ. බුදු වුණා නම්, රහත් වුණා නම්, සෝවාන් වුණා නම් හැම කෙනෙක්ම මෙතන මේ ජීවිත පරිද්දෙන් අභියෝගයකට ලක් වෙලා කිසි කෙනෙක්ගේ සරණක් නැහැ. තමන්ම ඒකට උත්තරේ හොයලා හරි ගිය වෙලාවේ ඒ ලැබෙන ප්‍රතිඵලය කාටවත් කොපි කරන්න බෑ. කාටවත් කොපි කරන්න. මොකද තමන්ගේම ක්‍රමවලින් තමන් ගොඩේ. තමන්ගේම ප්‍රශ්නේ තමන්ගේම සංකලනයකින් ගොඩ එන නිසා යමෙකුගේ ඥානයක් තව කෙනෙකුට කොපි කරන්නත් බෑ හොරකම් කරන්නත් බෑ ඒකම තව කෙනෙකුට දෙන්නත් බෑ එයාට කියත හැකි ඔయిత වැඩි අමාරුකම් වලට මමපත් වුණා මෙන්න මේ විදිය කෙරුවේ නිසා බලාපොරොත්තු සුන් කරන්න එපා මේ වෙලාවේ පස්සට ගියට කමක් නෑ ආයෙ කරමු එහෙම කරගෙන කරගෙන යන වෙලාවේදී යම් වෙලාවකට යෝගාවචරණ හිතෙනවයි කියලා හිතමු අපි අදිෂ්ඨාන ශක්තියක් ප්‍රශ්න නම් එයි නමුත් මින් මනකට මට තේරෙනවා මට මේකට උත්තරයක් හොයාගන්න පුළුවන් වෙනවා. පහුවෙලා හරි මමයි දිනන. මේ දිනන මේ හටනකයි යෙදিলা තියෙන කියලා තේරුන දවසේ ආයේ නිවනක් ඕනේ නැහැ. ඒ ඒ ශක්තියටම තමයි හැකි සංඥාව කියන්නේ. ඒකට තමයි කියන්නේ සක්කෝ කිය. හැකි සංඥාව. ඒ හැකි සංඥාවට පස්සේ ඉතින් අහන්න දෙයක් නැහැ නිවන කියන එක. මේකේ තවන පියවරක් පියවරක් පාසා නිවනටම තමයි යන්නේ. තාම හම්බෙලා නැතුණාට බුදුජානන්සේ කියලා දෙන එක දායජ්‍ය පරිභෝගෙන් ඉන පරිභෝගෙන් පාවිච්චි කරනවා. මේ බුද්ධ ආධිවත්මයන්සලා කියේ මේ පාරේ තමයි. උන්වහන්සලා අපිට නිර්ද කොහොමද කියන්නේ? නිර්ලෝභීව දීලා තියෙනවා. රහතන් වහන්සේ තමක් විදිහට කටයුතු කරන බලය උඹට විශ්වාසය තියෙනවනේ දැන්. ඔය විශ්වාසය කඩන්න බෑ. හැබැයි මේ විශ්වාසය කවදාත් පොත් බලලා ගන්න බෑ. ගුරුරුගේ ආශිර්වාදයෙන් ගන්න බෑ. දන් දීලා ගන්න බෑ. ප්‍රාර්ථනා කරලා ගන්න බෑ. කාට හරි දෙන්න බෑ. භාවනා කරනවා කියන එහෙම නැත්නම් මේ පරිේශණයේ යෙදෙනවා කියන මේ කටයුත්ත. ඒ නිසා නිවන් දැක්කවත් භාවනා කළත් නිවන් තම නොලැබුණත් භාවනා ජීවිතයේ දිකට යෙදිලා ඉන්න මනුස්සයාට දෙයියෝ පවා වදිනවා. මොකද මේකේ කාටවත් අභියෝගින් තොරව ජයලා කරන්නේ නැහැ. අවසාන භවයේ බුදුරජාන් වහන්සේ කොච්චර දෝ වැරදි වැඩ ගොඩක් කළා. හැබැයි උන්වහන්සේව ප්‍රසිද්ධිය ප්‍රකාශ කරා ලැජ්ජිතව නෙවෙයි ඒකලා කිව්වා බහුන්නං වතසෝ භගවා සත්තානං දුක්ඛා පහත්තා මනුෂයන්ට කරන්න තියෙන මෝඩ පරිේෂණ ගොඩාක් මම කපල හැරියා මම ඔයාලට කරන්න තියෙන ටිකයි ඉතුරු කරලා දුන්නා මෝඩ වැඩ කරලා අත්තකින්මතාන යෝගේටි නීගිල මෝඩ වැඩ කරලා ගන්න තියෙන දුක් රාශියක් මම මූලධර්ම මාර්ගෙම කපල ඉවරයි බහුන්නං වතසෝ භගවා සත්තානං සුඛා උපහත්තා උඹලට යන්න තියෙන වෙන්නේ මේ පාරේ මම මේ දෙපැත්තේ වැටෙන ගහලා තියෙන්නේ. දෙපා වේල බැඳලා තියෙන්නේ. ඒ නිසා මේ පාර යනවනම් මධ්‍ය ප්‍රතිපදාව යනවනම් දැඩි ග්‍රහණයට යන්නෙත් නැතුව දඟලන්නෙත් නැතුව ඒ වගේම එක තැන ටැග් ගහින්නෙත් නැතුව මේ පාර යන එකට මං පාවිච්චි කරන වචෙන් තමයි මේක උදු විනෝදාංශයක් විතරයි. භාවනා කරනවා කියන එක විනෝදාංශයක්. ඒක නතු මේ වර බැඳගෙන වර දණ්ඩයක් බැඳගෙන බරාදින ගොනෙක්ගේ වැඩකුත් නෙමෙයි. නිකම් බුබ්බඩකමන කාලබුදීනෙකුත් නෙවෙයි. දෙක අතරමැද විනෝදාංශයක් තියෙන පදම අහුවෙච්ච වෙලාවේ නෛර්යානික පදමක් තියෙන්නේ. ඒ පදම අතින් අපි ඔක්කොම එකම තැන දකින්න එකම දේ. සමබර භාවයේ එනකොට නිකම් පොළොස් සම්බුලක ඔක්කොම තුන පහට කිනෝඩක පුසුබක් එනවනේ. රසක් එනවනේ. ඒක ඒක එක එක දේවල් නැහැ පදමිනේ ඉන්නේ. අන්න වගේ යම් කිසි කෙනෙකුට භාවනා කරනකොට විශේෂයෙන් මම අද කතා කරේ මේ සමාධිය ඇති කිරීමේදී ඇති සම්බර භාවය. ඒකට ගියාට පස්සේ යාට තේරෙනවා වචනෙට ගන්න බැරි වුණාට ඒ අත්දැකීමයි මේ අත්දැකීම එකයි. බුදුහාමුදුරුත් ඕකමයි අත්දැකියා. ඉන්නේ හර මොනම දෙයක්වත් ඇත්තේ නැහැ. පස්සේ බුදුරජාණන් වහන්සේලාත් එහෙම රහතන් වහන්සේලාත් එහෙම මට මහ ලොකු දෙයක් නැති වුණාට ලබාගත්ත දේ මම ස්වාධීනව ලබා ගන්නවා. මගේම ප්‍රයත්නෙන් ලබාගෙන තියෙන්නේ ඒ ලබාගත්ත දේ මට ජීවිතේට පිළිච්ච ගතියක් ඇති කරලා දෙනවා. සම්පත්‍ති කරගතිය, සන්තුෂ්ටි කරගතිය. ඉතින් ඒක එනකොට ඒ ඒ එකී සංඥා වෙනකොට පරිසරයකුත් තියෙනවා ඒකටම ගැලපෙන. ඒ පරිසර නතු මේක හැදෙන්නේ ඒ පරිසරය විශේෂ මානසික පරිසරය බුද්ධ කලාව හරහා තමයි භාවනා හරියම සිද්ධ ඒ නිසා භාවනා හරියමන උද්දකලාව කියලා ඕන නම දාතයි. ඒ වගේම මේ විවේකයක් වෙනවා. කාය විචිත්ත විවේකයක් වෙන නිසා භාවනාවට විවේකී කියලා දාන්න බලන්න. විශ්‍රාමයක් වෙනවා. හොඳට සමසිත සංසිඳන ගතියක්. ඒ හැම අත්දැකීමකම තියෙනවා. ඒ නිසා Tamange වැඩ පිළිවෙල හදා ගන්න ඕන ජීවිතේ පුදුමාතරම් විශ්‍රාම වෙන විදිහ. පුදුමාතරම් විවේක වෙන විදිහ. පුදුමාතරම් උදේකලා වෙන විදිහ හැබැයි බුබ්බඩ වෙන්න නෙමෙයි. කාලා බුදියන්න නෙවෙයි. දහපං බුදු ඇස්ස කාලා බුදියන්න කියලා ඉස්සර මිනිස්සු කියනවනේ. ඒක නෙවෙයි. විවේක වෙන්න ඕන වීරියක් ඇති කරන වැඩ කරනවා. ඉතින් ගියන්න මම මේ කතා කරන්නේ මම දන්නවා ඒක. නමුත් ගියේකට ඕනකම තියෙනවනේ මේක නිවන තියෙන මෙතන මම මේක කරන්න ඕන කියලා කර හැකියි. ඒකට ශිල්පීය ක්‍රමයක් තියෙනවා කොච්චර සිල් දැක්කත් ඇඟින්න කරන්නේ. කොච්චර සමාධිය දියුණු කරත් කාටවත් දැනෙන්න තියන්න එපා. මේ දෙක දන්නවනම් මේක දන්නවනම් තමන්න ඕන දුසිල්වතෙක් ඕන මිත්‍යා දෘෂ්ටිකෙක් එක්ක. හොඳයි මචං යම් මචං එන්න මචං යන්න මචං කියන ඉන්න. ඒක නැතුව මට බෑ දුසිල්වත් එක්ක ඉන්න මට බෑ සමාධිය නැතනක ඉන්න කියලා කරප්පන් ඉන්න පටන් අරගත්තොත් ඒ නිසා මේ ධර්මයෙන් ඇති කරගත්ත බිබික්කමක් වෙනවා ඒකට. කරප්පමක් වෙනවා ඒක. ඒකට නම් බේත් නැහැ. ඒක ඇත්තටම නිවන් ප්‍රාර්ථනා කරන කෙනෙකුට එන්නේත් නැහැ. එයා මේ භාවනා වෙන මොනවද අතුරුපට බලාපොරොත්තු නැහැ. ඒක තියාගන්න එපා. ඒක සෙල්ලම් කරන්න එපා. මේ සාතනේ අල්ලනවා නම් දෝතින් අල්ලන්න වමතින් නම් අල්ලන්න. වමතින් අල්ලන්න ගිහිල්ලා අමාරු වැටුනොත් ආයේ බේත් නැහැ. ඒ නිසා කරන්නේ දෝතින් අල්ලන කරනකොට ඒ විවික්‍යත් ඔය මානසික තත්ත්වත් එක්ක සමපාත වෙනවා. අන්තිමට ක්‍රමසා විදිතේට එන පටන් අර ගන්නවා. ඒකෝර තමයි තේරෙනවා මේ ඇති කරගත්ත මේ සමතුලිතය මේ සමත සමතුලිතය අතර ඉස්සරහ විපස්සනාට විගුණා සූක්ෂමව බලපානවා. නමුත් ඒකෙදි දෙවන්නේ උදව් කරන්න කෙනෙක් නමුත් Tamanට කියන්න පුළුවන් නම් මෙන්න මේකයි වෙන්නේ මට කියලා දෙවන්නේකට පුළුවන් ඒක සාකච්ඡා කරන්න. අපිට වෙලා තියෙන්නේ වෙනදී කියා ගන්න බැරි කම. මොකද අපි මොනවද බලාපොරොත්තු වෙන්නේ භාවනාව. වෙනදී බලලා වෙනදී කියන එක නෙවෙයි අපි කරන්න හදන්නේ. මොකද්ද බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තුව තියෙන තාක්කල් අතිධාවනය කියලා හිතන්න. කවදාකවත් බලාපොරොත්තුවක් තියෙන තාක්කල් බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ මේ ලෝකේ තියෙන හරියක් සිද්ධ වුණේ සියලු බලාපොරොත්තු ශුන්‍යම තමයි අවසාන බලාපොරොත්තු ශුන්‍යම තමයි මරණය කියන්නේ. ඒක ඒකාන්තයි. ඒ නිසා භාවනාවට වඩින්න වාඩි වෙන්න විවේකී බලාගෙන. භාවනාවට වාඩි වෙන්න උද්දේකලා බලාගෙන. භාවනාවට වාඩි වෙන්න විස්රාමයේ බලාගෙන ඉඳලා බලන්න මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ මට විවේක වෙනවද? මම උද්දේකලා වෙනවද? මට විස්රාමයේ තියනවද කියලා ඒක නොවි කදාක සත්‍ය සමාධිය කියන්නේ. සත්‍ය සමාධියක් නැතුව නිවනට යන්නත් බෑ. ඒ නිසා නිවනේ ලකුණක් තමයි මේ උද්දේකලාව ඉඳගෙන ඉන්න ඉරියව්වෙම විදින්නේ. දකින්න බැරි නම් බලන්න බැරි නම් පූසෙද්දියා බලන්න. පූසා කොච්චර විවේකෙන්ද ඉන්නේ කියලා බලන්න. උන්ට කොච්චර හුදේකලාවේද ගත කරන්නේ කියලා බලන්න. ඕ මේ මේ ඇවිල්ලා නිසනවන්න ඇවිල්ලා දවස් හතේ භාවනා කරලා ගිය කට්ටිය නෙවෙයි පූසෝ කියන්නේ. ස්වභාවය. ඒ නිසා මේ දේවල් සාමාන්‍ය බුද්ධියෙන් ගන්න බැරුව මේ හැම දෙයක්ම කරේ දාගෙන දඟලන නලියන එනනම් පැත්තකලා බුදිය ගන්න කුසීත වෙන කෙනෙකුට කරන්න. තෝක තෝකං කණේ කණේ. ටික ටික මොහොතක් මොහොතක් පාසා. ඒ තොකතෝගන් කණේ කණේ කියන ජපමන්ත්‍රේ වළක්වන්න පුළුවන් මොනම කෙනෙක්වත් නෑ. ලද හැම වෙලාවෙම ඉස්සරහට පියවරක් තියෙනවා. චිත්තක්ෂණ චිත්තංගද. කියන්නේ ඊටාම පුංචි එකක්. ලොකු දේවල් නෙවෙයි. තොකන් කියලා කියන්නේ ටිකට. ටික ටික කණේ කණේ කියලා කියන්නේ ලදලද චිත්තක්ෂණය. මට මෙහි වෙන්න ඕනේ අපේක්ෂාවකුත් නැහැ. හැබැයි අවස්ථාව ලැබුණොත්, ක්ෂණ සම්පත්තිය ලැබුණොත් ක්ෂණේ අතාරින්නෙත් නැහැ. මේ ලොකු දේවල් කරන්නේත් නැහැ. ටික ටික ටික ටික යනකොට හීන් සැරේ ලොකු සැරේයි කියලා අපේ භාෂාවේ තියෙනවා වචනයක් අන්නේ වගේ ඒ කලාව ඉගෙන ගත්තට පස්සේ ඕනේ අසුචි වලක ඉඳගෙන ඕනේ දුස්සීලිය වලක ඉඳගෙන ඕනේ වික්ෂිප්ත මනසක් ඇති කරන තියත ඇහි අනේ මේ වගේ තැනක ඉඳගෙන මම දුස්සීලියන් තුල ඉන්න බව දන්නවනම් වැඩේ මේකයි මම මේ වික්ෂිප්ත මනසක් ඇත්තනක ඉන්න බව දන්නවනම් නොසලී ඉන්න පුළුවන් නම් වැඩේ වේලා Taman අතින් දුස්සීලකම සිද්ධ වුණා දන්නවනම් පශ්චාත්තාප වෙලා නෙමෙයි දන්නවනම් වැඩේ වේදලා. අපි වෙලා තියෙන්නේ මේ පශ්චාත්තාප වීම මානවයිච වාසිකමක් කරගෙන අඬා හො ගන්න අනුන්ට කිය කියා චර්චුරු ගන්න පුරුදුනාට පස්සේ මේ කක්ක කරගෙන ගාන්න පටන් ගන්නවා වගේ වැඩි. කක්ක කරන්න වැසි කීයට කියලා ගෑවෙන්නේ නැති විදිය. ඒකට වෙනම තැන් තියෙනවා. මොකක් කක්ක කරාට පස්සේ ගාන්න ගියොත් ඔක්කොම අතර ගෑවෙනවා. මේ සම්පප්පලාව කියලා නෝන්නෝ කක්කාව. හිස් වචන කතා කරනවා කියලා කියන්නේ. ජීවිතයක් මෙච්චර වටිනා ධර්මයක් තියෙදි පචපච ගන්නවා කියලා කියන එකක් තියෙනවා. අනේ පව් කියලා හිතනවා. කොච්චර භාවනා කරත් වැඩක් නැහැ තමන්ගේ ඒ විදිහට කට පරිසම් කරන්න දන්නේ නැත්නම්. කායික ක්‍රියා ටික පරිසම් කරන්න බැරි නම් ඒක නිකම් පීඩිසයක් උඩ පෙට්‍රල් ටිකක් තිබ්බා වගේ, ඊතර ටිකක් තිබ්බා වගේ උගලකට ගහනවා. ඒක කියන්න අපාරසා කරගන්න. අරසා කරන්නේ කට පරිසම් කරගන්න. ඒකෙන් තමයි අපි මේ සිල්ලතෙත් නැද්ද කියලා අහුවෙන්නේ කියා පාණ්ඩයමේ. ඒක සමන්ත සමාධියක් තියෙනවනම් පුළුවන් තරම් ගුණවසාගෙන ජීවත් වෙන්න පටන් අරගත්තොත් අපි ගෙනියන පාරේ යන පාරේ ප්‍රයෝජන ප්‍රතිඵල ඕනේ නෑ පාරේ ඉන්නවා කියන එක සතුටුයි. කොච්චරකට බුදුහාමුදුර සරක්වාද කියලා කරන අෂ්ටාර්ය බුද්ධල මහා සංඝරත්නය වෙනුවෙන් සෝවාන් මාර්ගයටපත් පුද්ගලයන්ට ආර්යයන් වහන්සේ නමක් විදිහට සලකනවා. කාටද හිතනවද මෙතන අපි මාර්ගේ නෙවෙයි කියලා ඉන්නේ. මේ මාර්ගයටපත් වීමත් ආර්යයි. මහත්ඵල මහානිසංස දෙන දෙයක්. ඒ නිසා ඒක මතක තියාගෙන චර්චුරු ගන්නකොට. ගැළපෙන්නේ නැහැ. සිංහපටව එහෙම චර්චුරු ගන්නෑ. තමන් මේ කරගෙන යන වැඩේට ආඩම්බර වෙලා ප්‍රතිඵල ලැබුණා හෝ නොලැබුණා හෝ නිතිපත භාවනා කරා. කාලසටහනට භාවනා කරා. වැරදෙන වෙලාවේ දැනගන්න. මේ වෙලාවේ තමයි අපි දුක්ඛ සත්‍ය අවබෝධ කරන්නේ. ඒ නිසා මේ ගමනේ ඒහා සමාන මතුමතාන්තර ඇති පිරිසක් එක්ක ඉඳ ලැබීම ඒ වගේම චිත්තක්ෂණ චිත්තක්ෂණ පාස ටික ටික ටික හරි ඉස්සර කරන්න පුළුවන් වීම ගැන කල්පනා කරන්ඩ අපි වැඩ කරන්නේ අවුරුදු 2600 පරණ බුද්ධ ශාසනය කියලා හිතාගන්න. අපි බුදුහාමුදුරුත් එක්ක සවැත්නුර ජේතවනාරාමේ නෙවෙයි ඉන්නේ. අපි ඉන්නේ ඊට ගොඩාක් ඈත ගොඩාක් පස්සේ නොකරන්න වෙදකම් කතා කරන ලක්ෂයක් සෙනගත් එක්ක. ඒ නිසා අපේ ගමන ඉස්සරහට යන ගමන අපි විහන්න ඕනේ කොහොමද? මායя අපිට කකුල් දෙක යන්න ඉඩ දෙන්නේ නැත්නම් මායя කකුල් දෙක දිගාරන වෙලාව ඇස්සින් කකුල් දෙකකින් අසලා දාලා යන්න ඕනේ ත්‍රිවිලර් කාරව දාලා යන්නේ. ඕක තමයි මේ සූත්‍රයේ අවධානය කියන්නේ. අපිට කියලා පාරවල් වල පූරා පාවට දාපු දෙපැත්තේ යුදසිකලෝ ඉන්න පාරවල් අපිට නැහැ. අපිට තියෙන හම්බ වෙන වෙලාවෙන් මේ දාගත්ත යන ගමනක් ඒකට අපේ සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්න තු මේකට විශේෂතාවතාව විශේෂ හයි ලෙවල් රෝඩ් එකක් ඇති අපිට පැරට් එකක් එයි කියලා බලන්න ඉන්නවනම් ඒක වෙන්නේ ඒක වෙනවනම් මම කියනවා මේ පොඩක් හින්ද වේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ ආපුවාම සමහරලාට පැරට් එකේ යන්න පුළුවන් වෙයි. නමුත් නිසනවනේ අපේ පණිවිඩයේ තියෙන්නේ මේ ජීවිතයේදීම කරන්න නම් මේ අපේ ගමන මේ ඉන්න තැන පවා දුමාකාර වටිනාකමක් තියෙනවා. ඒ නිසා අසුභයක් ඇති කරන්නේ නැතුව අනායෝහං අපපතිත ළඟ ගන්නත් එපා පොඩ රේදීකට යන්නෙත් නැතුව මේ පදම සොයා ගැනීම සඳහා සිළු දිනාට මේ ධර්ම දේශනාවත් එකසේ හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඔබතර සූත්‍රය සම්බන්ධ නිමාව සටහන් කරනවා සිළු දිනාට සනසි මුදා වේවා කියලා